තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ චෛමේ වේදනා කායා කත්තමේ ච චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ඝාන සංපස්සජා වේදනා ජීවා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා අයං මුච්චති භික්ඛවේ වේදනා භස්ස සමුදයෝ වේදනා සමුදයෝ භස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ අයමීවානියෝ අට්ඨංගිකෝ මග්ගෝ සීතිකං නිරෝධගාමිනී ප්‍රතිපදාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි මේ ඉවස අපි ධර්ම කල්යාණ මිත්‍ර සංසදයක් වශයෙන් එකතුවක් වශයෙන් පවත්වමි අපි රැස් වෙන වාරයක් ආසා විශේෂ කළ ධර්ම දේශනාවක් කරනවා ඉතින් පසුගිය වාර කීපෙම මේ වගේ පවත්වන මේ ධර්ම දේශනා මාලාව සඳහා සංයුක්ත නිකාය සඳහන් වෙච්චි උපාදාන පරිවර්ත සූත්‍රය ඉස්සරහින් තියාගන්න. ඒ පහකු බුද්ධ ආගමේ ප්‍රසිද්ධ වූ ඒ උපාදාන නැවතෙන හැටි, නිකට කින්නට yaadෙන හැටි, එහෙම නැත්නම් ඒ වගේ චක්‍රය, වටය පිළිබඳව අවබෝධයකුයි මේ උපාදානයන්ගේ කැරකීම වැක්ටි පිළිබඳ අවබෝධයකුයි මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සඳහන් කරන්නේ. ඉතින් පසුගිය වාර කීපෙකදී අපි රූප උපාදාන ස්කන්ධයේ එතන මේ කය එතන මේ රූප පිළිබඳව ඒ උපාදාන පරිවර්ත සූත්‍රය සඳහා කාරණා ඉදපත් කරගත්තා. අදාළ මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ වේදනා උපාදානස්කන්ධය සම්බන්ධයෙන් සර්වචන් වහන්සේ විසින් දේශනා කරලා කරගන්න. ඉතින් එතනදී වේදනාව කියන උපාදානය එක විදිහට බලනකොට මේ දුක හතරකට බෙදලා ඒ හිමයි එක සත්‍යයක් වශයෙන් දරගන්න පුළුවන් දුක්ඛ සත්‍යයක් වශයෙන් ඉතිකට සමුදේ වෙන්නේ මොකද්ද ඒක නිරෝධ වෙන්නේ කොහොමද ඒ නිරෝධය සඳහා වෙන ප්‍රතිපදාව කොහොමද කියලා ඒ රූපයකට සම්බන්ධ කරලා ඉදිරිපත් කරගත්ත න්‍යාය ක්‍රමයකම මේ වේදනාව සම්බන්ධ කරගෙන ඉදිරිපත් කිරීමකුයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ මේ විදිහට පහකට කඩලා රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ඉදිරිපත් කරන්නේ කාරණා දෙකකින් මේක උපනංගව ගන්න පුළුවන්. මොකද සමහර චෛත්‍ය කියනවා සමහර සංසාරේ කොට නගාගෙන ඉන්න කියනවා මේ පාදාන පහෙන් රූපය ප්‍රධාන කරගෙන අල්ලාගෙන නැත්නම් රූපයට තියෙන බැඳීම නිසා සංසාර වටේ දිගින් දිගට යනවා යක්කන්ට වේදනා පිළිබඳ සැලීම් බැඳීම් නැතුව නෙවෙයි නමුත් රූපයට තරම් ප්‍රසිද්ධ නැහැ වේදනා සංඥා සංඛාර වශයෙන් තියෙනවනම් රූපය ප්‍රසිද්ධ කරගෙන ප්‍රධාන කරගෙන බැඳෙන චරිත තියෙනවා. ඒ වගේම ඒ වගේ ප්‍රධාන රූප ධර්ම සම්බන්ධ. ඊට අමතරව තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ රූපයේ පිළිබඳව යාට ඉච්ඡක ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. නමුත් මේ නාම ධර්මයක් වේදනාව සම්බන්ධ කරගෙන මේ විශාල අවුල් රාශියක් ඇති වෙනවා. කෙලෙසි රාශියක් ඇති වෙනවා. ඉතින් එයා පුදුම වෙනවා මොකද මේ මිනිස්සු මේ වේ මේ රූප වලට පැටෙන්නේ රූප වලට පැටලෙන ප්‍රශ්න යාට ප්‍රශ්නයක් එයාට හිතෙන්නේ මේ ලෝකයේ ගැටලා තියෙන වේදනා සම්බන්ධයි කියලා. මොකද යාගේ චරිතය වේදනාව වලට බැහැ. තව සමහර මේ සංඥා ප්‍රශ්න නිසා හඳුනා ගැනීම ප්‍රශ්න නිසා අර රූප බැඳෙන එක නයි පැටලෙනවා වගේ කෙලසෙනවා වගේ වේදනා වලකට එක නයි පැටලෙනවා වගේ සංඥාවේ පැටිච්චන් කරතක් තියෙනවා. ඒ සංස්කාරවල එමත විඥාන. එනිසා මේ සංසාරේදී මේ කර්ම වට, කෙලෙස් වට, විපාක වට කියලා මේ වටවලල් යෑමට හැම කෙනාම එක හා සමානව බැඳෙනව නෙවෙයි. ඒ බැඳීම් හරි විචිත්‍රයි විවිධාංගී කරන වෙලා තියෙන්නේ සංකරයි. ඉතින් ඒ වගේම සර්වඥතා ඥාණයෙන් බලනකොට මේ ප්‍රධාන කොටස් පහකට කඩලා තියෙනවා. ඉතින් මේ කොටස් පහ හරියට දන්වල් කුරු පහක් වගේ වටවලල් යනවා. ඉතින් මේ කොටස් පහෙන් කොයි දන්වල් කුරුක කැඩුවත් වටවලල් කැටේ. ඊට පස්සේ නිකන් දන්වලක් බාටපත් වෙනවා. මේ සමහරු නිවන් දකින්නේ රූප පුරුක කටලදා. සමහරු වේදනා පුරුක කටලදා. සමහරු සංඥා, සමහරු සංස්කාර, සමහර විඥාන. කොහොම නමුත් මේ මේකත් එක්ක වැඩ කරගෙන කරගෙන යනකොට ඒ දුර්ලභතා ගැන තමයි පහර දෙන්න අවශ්‍ය කරන්නේ. ඉතින් මුලදී පටන් ගන්නකොට ධානය නැති නිසා අපි ඔක්කොටම සමසේ සලකනවා. ඒ වගේම දැන් සර්වඥ වහන්සේ ලෝකේට පණ දේශනා කරනකොට ඒ පහම සම්බන්ධ කරලා තමයි පොදු දේශනා කරන්නේ. මොන සමහර විටක පුද්ගලික චරිතයකට දේශනාවක් කරන වෙලාවක නම් ඒ අදාළ චරිත ලක්ෂණය අනුව එකක් කිස්මතු කරලා පෙන්න. ඉතින් අපි එවැනි සූත්‍රයක් කියනකොට ඒ කාරණාව අපට අදාළ නම් මේ සූත්‍රය අපිට බොහොම රසවත් වෙලා අදාළව වැටේ. කොහොම නමුත් මේ උපාදාන පරිවර්ත සූත්‍ර වගේ සූත්‍ර ලෝකේ කාටත් වගේ පොදුවේ කරන දේශ. ඉතින් ඒකෙදි සූත්‍රමය ඥානය වශයෙන් ඉගෙන ගන්නකොට ඔක්කොම ටික සමාකාරව දාලා තමයි ඉගෙන ගන්න. නමුත් චින්තාමය වශයෙන් යනකොට කෙනෙකුට සමහර විටක තමන්ගේ තමන්ට අදාළ ආවේනිකයේ උපාදාන ස්කන්ධෙ මොකක්ද කියලා තේරෙනවා. වඩාම ප්‍රකට වෙන්නේ අත්තට භාවනා කරනකොට තමයි. නමුත් සුතමේ ඥානයේ සඳහා ඔක්කොම එකට දාලා කරා. ඉතින් අපි විශේෂයෙන්ම රූපය සම්බන්ධව, කය සම්බන්ධයෙන් භාවනාවට බහැලා ඒක සංසිඳ ගත්තට පස්සේ නැත්නම් ඒක කීකර කරගත්තට පස්සේ ඒක මේචල් කරගත්තට පස්සේ සංසිඳව ගත්තට පස්සේ ඊතුරු නාම හා සම්බන්ධ චත්ත ලක්ෂණක් මොකයි ඉස්මතු වෙන්නේ ඒ පුද්ගලයාගේ ආත්‍යාශය හැටියට. ඒ ඉස්මතු වුණාට පස්සේ බඩහල නැති ධර්ම සාකච්ඡා කරන්න නැති කෙනෙකුට මේ එකක් යනකොට තව එකක් ආවා වගේ කරදරයක් කියලා. අලිමන්දට හරක් කියලා. නමුත් ධර්මයේ දන්න කෙනා දැනගන්නවා මේ ප්‍රධානම තිබුණු ගොරෝසු දේ අයින් කරපුවාම ඊගාවට මේ ඉස්මතු වෙන දේ කරදරයක් තමයි දුකක් තමයි නමුත් ඒක තමන්ගේ චරිත ලකුණ තමන්ගේ ආධ්‍යාශයේ පෙන්වන දෙයක් නිසා ඒකට තරහ වුණොත් අපි රෝග ලක්ෂණ ඉක්මවලනවා අපිට චරිතය හඳුනා ගන්න බැරුව අපිට කලින් ප්‍රතිකාර කරන්න බැහැ ඒ නිසා මේ මතුවෙන දේ පිළිබඳව දැන් අපි මේ ගන්න වේදනාව ගැන ගත්තා සමහරෙකුට භාවනා කරන දැනෙන දුරට සමාධිමත් වෙලා ඉඳද්දී භාවනාවේ මතුවෙන වේදනාවක් ඒ වේදනා මතුනට පස්සේ ඒවට තරහ වෙලා ඒව අයින් කරන්න උත්සාහ කරොත් වෙන්නේ Tamanට මේ මම කවුද කියලා අවබෝධ කර ගැනීම සඳහා එන අනිවිද කාර්යය අන්තව ගන්න බැහැ. ඒ නිසා එතනදී ආ සාදර වෙලක් බෑ මොකද ඉන්නේ වේදනාව. තරහ වෙලක් බෑ එතකොට අපිට එන පණිවිඩය නැති වෙනවා. ඉතින් එතකොට මේ වේදනාවත් එක්ක අපි වැඩ කරන්න ඕන කරන්නේ ඒ අර අවස්ථාවේ ප්‍රයෝජනට අරගෙන චන සම්පත්තිය ප්‍රස්ථාව තේරුම් අරගන්නා සුසුරුපේ වේදනාව දිහා බලන්න. ඉතින් ඒක සර්වජන් වහන්සේගේ වචනේ කියන වේදනාසු වේදනානුපස්සී විහෙති කියලා කියනවා. වේදනාවන් කෙරෙහි වේදනා දක්නා සුදුව. එහෙම නැත්නම් මේ මේක කරදරයක් වශයෙන් දක්නා සුදුව හෝ ශපක් වශයෙන් දක්නා සුළු නැහැ. එහෙම බලන ගතියට අපි කියනවා ආමිෂ ක්‍රමයක්. ගේසිත ක්‍රමයක්. වේදනාවන් කෙරෙහි වේදනාවන් හඳුනා ගන්නා දැක ගන්නා සුළුට කතා කරනකොට ඒක ධර්මානුපස්සනාවක් වේදනානුපස්සනාවක් වගේ ගැඹුරක්. ඉතින් ඒ නිසා භාවනා කරන අතරමැද ඒ සුතමේ ඥානෙ තියාගෙන ඉන්නවනම් වෙනස වගේ වේදනාව වෙනකොට මුහුණ නරක කරගන්නේ නරක කරගන්නේ දැනගන්නවා නිතර නිතර මේක එනවනම් මේකේ පණිවිඩයක් මේකේ ගැලවුම් මාර්ගිකුත් තියෙනවා කියලා. ඒක නිසා එවැනි වෙලාවල් කරන වේදනාව දිහා බලන බැල්මට කියන්නේ වේදනාවන පස්සනාව. වේදනාව අනුව බලනවා. සමහර අටුවාචාරින් වාසලා මේක අනු අනුපස්සනාව විදිහට සඳහන් කරලා තියෙනවා. අනු අනු බල බල යන. එතකොට වේදනාව මතුවේදී ඉල්ලලා නෙවෙයි භාවනාව. මේ මතුවෙන වේදනාවල් දුකක් තමයි. කිසියෙත්ම නෑ කියන්නේ. නමුත් ඒක බැරිය යුක්ති මෙතනින් මගේ ගැලවුම් මාර්ගය කියනවා කියලා අදහස්. එහෙම බලන චංචල ලෝකේ තියෙන. අන්න ඒ වෙලාව වෙනකොට ඒ වේදනාව පිළිබඳව බලන්නේ විශේෂ කාරණාවක් කියලා බලන්න. අපි හිතන වේදනාව කියනකොට පාලියෙන් නම් ඉතින් නිදීම කියන වචනේ ගන්නෙ සිංහලෙන් මේ දුක් වේදනාව තමයි සඳහන් කරන්නේ. මේ සූත්‍රයේ මෙතන සඳහන් කරන්නේ විඳීම කියන අර්ථය. එතකොට මේ වේදනාව කියන විෂය විෂය මාත්‍රකාවක් වශයෙන් බෙදලා විස්තර කරලා බලන්න. අන්නේ බැලීමේදී සර්වචනාංශය සඳහන් කරනවා සර්වචනා ශරීරය සර්වත්තා ඥානෙට වැටෙනවා කියලා. හයාකාර වූ වේදනා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා වශයෙන් ඇහැ සම්බන්ධ කරගෙන පහළ වෙන වේදනා කන සම්බන්ධ කරගෙන නාසයට එන ගන්ධ සුවඳ සම්බන්ධ කරගෙන ජීවිත දැනෙන රස සම්බන්ධ කරගෙන කායට ලැබෙන පහස සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් මානසට ලැබෙන ධර්ම කාරණා සම්බන්ධ කරගෙන වේදනාව පහළ වෙනවා. අන්නේ පහළ වෙන පහළ වෙන වේදනාවක පෞද්ගලික ලක්ෂණක් තියෙනවා. ඇහැට රූපයක් දැකලා පහළ වෙන වේදනා කනට සද්දයක් අහලා පැමිණෙන වේදනා බැහැදිලි වෙනස්. වෙන විදිහට කියනවා නම් ඇහැට රූපයක් දැකීම සඳහා වේදනාවක් පහල කරන්න පුළුවන් වෙන්නේ වර්ණ රූපයකට පමණයි වෙන්නේ රූපයකට බෑ. එතකොට කනට සද්දයක් අස්සලා කණී වේදනාවක් පහල කරන්න පුළුවන් සද්ද රූපයකට පමණයි වර්ණ රූපයකට බෑ. ඒක නිසා ඒ වේදනාවල සුවිශේෂීතාවදීන පෞද්ගලික ලක්ෂණ කියන. නමුත් මේ හයක් වූ වේදනා කාය වෙන බලනකොට මේ හයම මේ වේදනා හයතම රූපයෙන් වෙන් වෙච්ච නමුත් සීල වේදනා වලට සමාන සමාන ලක්ෂණ වගේ කුක්කිය. ඉතින් දැන් අපි කරන්න හදන්නේ ඒක විස්තර කරලා විශිතුරු කරලා බලලා ඒ බැලීම තුලින් මේක නම් අපේ සංසාර ගැටේ ඒ ගැටේ දිහාගෙන අපි එහාට යන්න හදනවා. ඒ නිසා වේදනා දුරු කිරීමක් කරන්න කරන කතාවක් මේක නෑ. ඉතින් භාවනා කරලා දෙදසෝ කරන්න හදනවා එහෙම නැත්නම් මේ සුවසේවාවල් කරනවා කියනකොට උන්නේ අදහස යටපත් ඒක මොකද ඒකට කරන්න හදන්නේ වේදනාව නැති කරන අදහස එහෙම නැත්නම් වේදනාව දුරු කරන අදහස නැත්නම් වේදනාව දුරු කිරීම ජයග්‍රහණයක් කරනවා නමුත් මෙතන බලනවා වේදනාව මතුනේ ඊට ඉස්සර කරපු කායන පශනාව සාර්ථක වීම නිසා ඇතිවෙච්ච සුභාසීතක පණිවිඩකාරී එතකොට මෙතන වේදනාව බලන්නේ නැති කරන අදහසින් ඉතින් මේ ආකල්පෙන්න ලෙස මේ නැත්තම් මේකම කඩයිමක් වෙන්නේ ඉතිතියි. මේකම මහා කිරීමේ ශක්තියක් වෙන්නේ ඉතිතියි. ඒක නිසා විපස්සනා භාවනාවේදී නැත්නම් විපස්සනා වරණකනකොට හැම වෙලාවෙදීම කායේ කායානුපස්සී විරති වේදනාසු වේදනානුපස්සී විරති චිත්තේ චිත්තානුපස්සී විරති ධම්මේශ ධර්මානුපස්සී විරති කියලා ඒ ඒවදියා බැරි යුතු ක්‍රමයක් අනුපස්සනා ක්‍රමයක් මේකදී සර්වතනාසේ සංනිවේදනය කරන්න උත්සාහ කරනවා. ඒක එතකොට අපි අර මෙතෙක්කල් දුක හෝ සැප වශයෙන් තිබුණු වේදනා කියන මානසික චෛතසිකය විදහා දැක්වීමක් කරනවා. ඉතින් මෙතන මේ චක්කු සංපස්සජා වේදනා කියන එක ගත්තොත් තියෙන ඇහැට රූප මෙලීම සඳහා ඇති ආශාව. නැත්නම් ඇහි රූප මෙලීමේ ඇති වෙන සංතෘප්ත භාවය. ඉතින් බුදුජානක මහසී සඳහන් කළා කියනවා මිනිස්සු ලෝකේ ප්‍රමාණ කරනකොට එහෙම නැත්නම් මනලා හොඳට බෙදනවා හරියට බෙදනකොට පළවෙනිම ගන්න රූප ප්‍රමාණය. බලන රූපයේ තියෙන විෂිතුව. ඒ රූප ප්‍රමාණය දික්ත මංගල වශයෙන් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා දිව්‍යන් රක්මෙන් අතර පැතිරලා තියෙනවා. මංගල කාරණාව කියන්නේ දකින්නකොට සුබ දැකීමේ හොඳ කියන. ඒ සඳහා තමයි මේ නගර නිර්මාණ අලංකාර ශිල්පයේ ඔකෝම හැදලා තියෙන්නේ මේ රූප ප්‍රමාණයට. ඒ රූප ප්‍රමාණය මුළු ජීවිතේටම ප්‍රධානම මිත්ම ප්‍රධානම මායි මිනුම් කෝතු බාටපත් කරගත්තොත් ඒ පුදුරට කවදාකවත් මේ රූප ලෝකේ ඉක්මවන්න හම් වෙන්නේ නැහැ. රූප ලෝකෙම අභිරමණය කරමින් අභිරමණය කරමින් මෙහිම රැගෙන ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න බව ලෝකායත විෂයන් බොහෝ විට පතන වෙලා තියෙන්නේ රූප ප්‍රමාණ. නමුත් සර්වඥාන්සේ ඒ රූප ප්‍රමාණයට අමතරව ප්‍රමාණ ධර්ම හතරක් දේශනා කරලා තියෙනවා දෙවෙනි එක තමයි ഘോഷ ප්‍රමාණය. ඒ කියන්නේ සූත මංගලේ. අනු කියන කතා ඔක්කොගෙම ජනප්‍රිය වූ පොදු බතේ අපි ඉගෙම ගරුකරනවා. ආරයක් එහෙම කියනවනේ මෙයක් එහෙම කියනවනේ ඒ නිසා මේක බොරුවක් වෙන්න බෑ කියලා රටේ පවතින බොහෝ සාවානුව අපි දැන් වචනේ කියනවා රැල්ලානුව අපි ජීවල අදාන්නේ ප්‍රමාණ කරන්නේ නැහැ ගෝස ප්‍රමාණය තව එකක් තව chance පිටුන ඉන්දියාවේ තිබිච්ච රූප ප්‍රමාණ ගෝදාමේ සා ගෝස ප්‍රමාණ දෙක කාමස්කලිකාණ යෝගයට අනුගත කරලා බැරින්නේ අත්තිකිටම තාන යෝගයට පක්ෂව යනවා දුක ප්‍රමාණ කියලා තව රූක්ෂ ප්‍රතිපatti රකින්න කෙනා හරි කෙනා. එයා කම්ස්පලියුකට යන්නේ රූක්ෂ ප්‍රතිපatti රකින්න ඕනේ කියලා ඔය සර්වඥාචේ දුෂ්කර ප්‍රයත්න වෙලාදී දුෂ්කරවත පිළිවේ ඒ රූක්ෂ ධර්ම. ඒ කියන්නේ ආත්මේ ක්‍රමතේ කරන වැඩ කරලා උපරිම කරන්න පුළුවන් කෙනා හොඳයි. ඉතින් මේ තුනම උච්චේත සාසක දිට්ඨි වශයෙන් ලෝකේ සීමා කරනවා නම් සර්වඥාචේ ලෝකදී විපතර ධර්ම ප්‍රමාණ කියලා. ධර්ම ප්‍රමාණ කියලා කියන්නේ මිනිමුගේ ඇතිසැකිය. අර වගේ මේවා මිනිමුකෝත් වඩපත් කරගන්නේ නෑ ප්‍රමාණ කරන්නට ගන්නවා. ඒක ඔක්කොම ලෝකායත බව. ඒක හාත්පසින්ම වෙනස් වූ බැල්මක් දක්වා මැනීමක් කිරීමක් ධර්ම ප්‍රමාණය සඳහන් කරනවා. ඒක පිළිබඳව ප්‍රමාණ සූත්‍රයේදී අටවර චාරිත්‍ර මහන්සලා සඳහන් කරලා තියෙනවා ලෝකේ මිනිස්සු ගත්තු තුනේ දෙකක් රූප ප්‍රමාණට මේ පෙනුමට බාහිර පොත්තේ සිවියේ පෙනුමට ඊට පස්සේ පහෙන් හතරක් ම ගෝස ප්‍රමාණයට ගෝස ප්‍රමාණය තමයි ප්‍රවෘත්ති වෙන්නේ. මේ මිනිස්සු දන්නවා මිනිස්සු රවට්ටන්න ඕන දේවල් ඉස්සෙල්ලාම සැලසුම් කරලා හරියට ඒකම කියනවා මෙයත් ඒකම කියනවා හරියට ඒකම කියනවා මෙයත් ඒකම කියනවා අන්තිමට බලනකොට සියරම කන. ඊට පස්සේ ලෝක ප්‍රමාණය 10ට 9ක් අහු වෙනවා කියන්නේ. වෘක්ෂ ප්‍රතිපත්ති බලන්නේ රකින්න කෙනාගාව මොකක් හරි රහසක් ඇති කියලා. නමුත් ධර්ම ප්‍රමාණය ලක්ෂයකට එකිනෙකට අහු වෙන්නේ නැහැ. මොකද අපිට ඒ ධර්ම ප්‍රමාණය අපි ආත්මයේ සතුටු කරන්නේ. මාන්නයක් ඇති කරන්නේ අපිට යමක් තණ්හා කරන දෙයක් ලබා දෙන්නේ. නිසා තණ්හාවක් මාන්නයක් පිටියක් ඇති කරන්නේ නැති නිසා ධර්ම ප්‍රමාණය අපි පිළිගන්නේ අන්තිමටම තමයි. එතකම්ම අපි මේ රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, දුක් ප්‍රමාණ දිගේ තමයි දුවන්නේ. ඒක නිසා සූත්‍ර ධර්ම වලින් සර්වඥාන්සේ උත්සාහ කරන්නේ ඒ රූප ප්‍රමාණය, භෝත ප්‍රමාණය, දුක ප්‍රමාණය නිදර්ශන කරුණු අරගෙන මෙවුවා අනුව ගියොත් මේ මේ ආනි ආධිනව කියනවා ඒ නිසා සර්වඥාන්සේ විසින් ඉදිරිපත් කරන ලද ඒ පටිචෝතගාමි මෙතික් ලෝකෙ නොතිබනා විප්ලවීය ධර්ම ප්‍රමාණය ඉස්සරහට ගන්නවා. ඒ නිසා මේ වේදනා පිළිබඳ ඉගෙන ගන්නකොට මේ ඉස්රායෙල් කියන චක්කු සංපතජා වේදනා කියනකොට මිනිහ අදහස් කරන්නේ වර්ණ රූපේනවා. ඉතින් මේ වර්ණ රූපය දකින්නකොටම රූපං දිස්වා සති මුත්තා පියනිමිත්තං මනසකරෝ. යම් කිසි කෙනෙක් අසතියින් නම් රූපේ දකින්නේ ඒ රූපේ දකින්නවත් එක්කම ඒ රූපේ දිකට බලනමයි කියලා කියන්නේ. ඒ චිත්ත වීදියක් එකම රූපේ බල බල යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ රූපේ කෙරෙහි ඇති සුභ සංඥාව නිසා, නිත්‍ය සංඥාව නිසා, සුඛ සංඥාව නිසා, එහෙම නැත්නම් ආත්ම සංඥාව නිසා. මොකද මේ රූප කියන දේවල් එහෙම දිගට බල බලයින් පුළුවන් දේවල් නෙවෙයි. ඕවා මා කියලා නැතිලා සික්කේ නැෂන දේවල්. නමුත් අපේ තියෙන අර ප්‍රිය නිමිති ස්වභාවය නිසා අපි ඒකම නැවත නැවත බල බල ඉන්නවා බලනවා කියලා හිතනවා. ඉතින් එතකොට මේ රූප ධර්මයේ පිටින් ඇවිල්ලා හැට වදින රූප ධර්මයක් එක්කම ඒක ප්‍රිය කරන ප්‍රියේ නංවන ආශ්‍රවංශී ධර්ම ඇතුලේ බෝ වෙනවා. බෝ වෙමින් ඒක අර රූපයත් එක්ක සම්බන්ධ වෙනවා. අසත්‍යමත් පුද්ගලයාට ඒක තේරෙන්නේ නැහැ. සත්‍යවත් වුණොත් අපි කරන්න හදාන්නේ රූපයක් දකින්නකොටම ඒ රූපේ කෙරෙහි ඇති මනාපමනාප දෙක හිතින් අල්ලගන්න උත්සාහ කරනවා. ඒ එහෙම නැත්නම් ඒ පිටවද අවදි වෙන්න උත්සාහ කරනවා. ඒක පිළිබඳ අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා. මොකද මනාප භාවයක් පහළ වුණොත් පහුවෙන්න පහුවෙන්න අපි නොදැනුවත්ව මේ රූපේ ලබා ගැනීමට ඕනේ අසාධාරණකමක් කරන්න ඉඩ ඕනේ අධාර්මික වැඩක් කරන්න යම් විදිහකට ඒ දකින්න රූපේ පිළිබඳ මනාපයක් පහළ වුණොත් ද්වේෂෙහි විහිංසාහි එහෙම නැත්නම් ව්‍යාපාදෙහි කියලා කරගෙන ඒ නරක නපුර වැඩ කරනවා ඒ නිසා ඒ මට්ටමටපත් වුණාට පස්සේ තමා වුණාට පස්සේ මේ පුද්ගලයා රූප දැකීමේ කුප්පන්න පුළුවන් අවසන්න පුළුවන් රූප මාතින් මායසවන් නමුත් සතිමත් පුද්ගලයා ඊට වෙදී මේ ධර්මය දැනගෙන මේ හැම රූපයකම ප්‍රිය ප්‍රිය භාව තියෙනවා ඒ නිසා මේ රූපයක් බලනකොටම අඩු ගානේ මම දැන් ශබ්ද අහනවා නෙවෙයි ගන්ධ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි පහස ලබනවා නෙවෙයි මම මේ රූපයක් බලන්නේ කියන තරමටවත් අපි සතිමත් වුණොත් ඒක ඒ පිළිම සම්බන්ධයෙන් රූප ගැන දැන ගන්න වැඩ පිළිවෙලේ පළවෙනිම වූ වැදගත්ම වූ පියවරක් වෙනවා ඊට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ දැන් මගේ ඇහි රූප බලන වෙලාවනේ ඒ වෙලාවේ කන නිවන් දැකලා තියෙන්නේ, නහය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ, කන නිවන් දැකලා තියෙන්නේ, හිත නිවන් දැකලා තියෙන්නේ කෙලෙස් දැන් උපදින්න රූපයෙන් විතරයි. ඒක නිසා මට දැන් මේ රූපයෙන් එන කෙලෙස් ටික නැති කරගන්න පුළුවන් නම් නිවන්. ඒ නිසා කෙලෙස් එන තමයි. ප්‍රිය අප්‍රිය භාවි එන ප්‍රවාහය දොරටුව අරමුණ මේකයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් නම් අපිට තර්කයෙන්ම හිතා ගන්න පුළුවන් මේකෙන් පමණයි මේ වෙලාවේ කෙලස් උපදීන්නේ අනිත් පහම චක්කු සංකස්සද වේදනාවයි මට වැඩ කරන්න කියලා කොටු වුණා නම් ඒ වෙලාවේ සෝත සංපස්සද ගහන සංපස්සද ජීව සංපස්සද කාය සංපස්සද මනෝ සංපස්සද නැහැ කියලා එතනත් ඒ පුදුරට සතුටක් ඊට පස්සේ ඇති වෙන චක්කු සංපස්සද ඇහැ මති පහළ වෙන ඒ රූප දැකීම මත මනාපෙද අමනාපෙද තියෙන කියලා දැක ගන්න එක තවත් ඉදිරි පියවරක්. ඒ ඉදිරි පියවර යනකොට යනකොට දාලාගෙන ඉන්නකොට ඉන්නකොට තේරෙනවා ඒ රූපය බලමින්ම රූපේ දිගේ යන්න නම් අනිවාර්යයෙන්ම අපි බහු වැඩි ඡන්දේ රූපේ බලන්න කියලා සද්ද ඇහිම හිතින් ප්‍රතික්ෂේප වෙනවා ගන්ධ රස පහස බැලීම හිතින් ප්‍රතික්ෂේප වෙලා රූපෙම ඇලී සිටිනවා ඒකයි අපිට එනු පිළිවිතට පේන්නේ නැත්නම් අපි බලන්නේ ඒ නිසා එතකොට මේ මතින් අනිවාර්යයෙන්ම රාගය හෝ ද්වේෂය කියන කෙලෙෂේ පහළ වෙනවා යටි අනුශේධන වගේ දෙයක්. ඉතින් හැම චිත්තක්ෂණයක්ම සංසාරයක් ඇති කරනවා හැම චිත්තක්ෂණයක්ම චේතනා පාර කරනවා හැම චිත්තක්ෂණයක්ම කරවස් ඉතින් ඒ නිසා අපි මේ අවදීන් ගත කරනවා කියන හැම මොහොතකම එක්ක මනාපමනාප දෙකේ මාරු කරන වෙලාවක්. ඒකේ ඇහෙන් වෙන්න පුළුවන් කණින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ හයයි. එතකොට 18 ආකාරයි. මනාපේ එකක්, අමනාපේ එකක්, මනාපමනාප කියන මධ්‍යස්ථ වේදනාව එකක්. ඇහි තුනයි, කණේ තුනයි, නාසයේ තුනයි මේ 18 ආකාරයේ හිත කොයි වෙලාවෙ කොයි එකේ ඉන්නවද කියලා මේ අපි කිසිම කෙනෙකුට කල්ලතු කියන්න බෑ. ඒක තන්නේ කරම න්‍යායපත්‍රකින් විරුද්ධව කටයුතු. න්‍යායපත්‍රයක් නැතුව වැඩ. ඒ නිසා පියද දවසේ මෙන්න මෙහෙමයි මම වැඩ කරන්නේ කියලා කිසිම කෙනෙකුට කීමේ ශක්තියක් නැහැ. දවසේ ඉවරුනාට පස්සේ නම් අපිට පොඩ්ඩක් හැරලා බලලා කියන්න හැකි විචි දේවල් දිහා බලලා මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා භාවනාවෙන් තොරව ගත කරන කෙනා සතියෙන් තොරව ගත කරන එකනා අඩු ගානේ යනි සුත්තමේ ඥානකින් තොරව ගත කරන එකනාගේ පහළ වෙන චිත්ත වීති පහළ වෙන වේදනාවල් මොනම විදිහක සංවරයක් මොනම විදිහක සීමාවක් නැහැ ඒක නිසා දවසම ගත වෙන්නේ වේදනා සාගරේ ඒක දෙහිලා බෙරිලා නැහැ තෝරන්න බේරන්න කියන හිතන්න බැ කර්මේ අවුල් ජාලාවක් තියෙනවා ඉතින් අර සතිමත් වෙන එක කරා කරන්න හදන්නේ මේ අවුජාලාව වෙන් වෙන් කරලා දැනගන්න. දැන් මේ වෙලාවෙන් ඇහි කනින් ආසෙන් දිවෙන් ශරීරයෙන් මේවා ප්‍රිය මේවා අප්‍රිය මේවා නඩහක් කියලා මේ ඒ දරුවෝ වෙන් කරලා ගියාම නැති ඉසේකක් කොහොමද? සම්පූර්ණ පරණ ගබඩා කාමරයක් මපුල්ගල් බඳලා ලයිට්ස් නැහැ දෙමිලා කුණු වෙලා තියෙන එකක් සුද්ධ කරන්න හදනවා. ඉතින් ඒක මුගදේ කරන්නේ ගබඩාරාමලේ පිටින් තින්ත ටිකක් ගහලා ඇතුලේ හේම තියෙනවා. ඒක ලේසි. ඇතුලට ගිහලා ගබඩාව සුද්ධ කරන්න කියොත් එහෙම කෙලවරක් කරන්න. ඒක මුගදේ කකමැටි ඒකට එබිලා බලන්න. ඒ විනුවට අපි කරන්නේ පිටින් ඕක මට්ටම් කරන එක තමයි. නමුත් සර්වඥාන්සේ දන්නා එකෙන් වෙන්නේ මොකද්ද? මේක ඇතුලේ ඇතුම් බහිනයි කවදාකවත් ඉවරයි. ඉතින් ඒ නිසා අපිට එකක් වෙනවා මේක ඇතුළ සුද්ධ කරන්න. ඒක සුද්ධ කරනකොට තේරෙනවා මේ සීමාන්තිකව එහෙම නැත්නම් හික්මීමකින් තොරව මේ ඇහ කන දිවනාසේ පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ සුද්ධ කරලා ඉවර කරන්න බැරි තරම් මේ ගේ නැවතත් කුණු කන්දල් වලින් පුරවන. ඉතින් ඒකට වේදකම තමයි සුද්ධ කරන්නේ. හෙදකමක් වෙනවා යන වගකීමක් වෙනවා අඩු ගන්න මේකට දාගන්න ප්‍රදේශ අඩු කර ගන්න හික්මවා ගන්න. ඉතින් මේ වේදකම හේතකම දෙකම ඉදිරියට ගියේ නැත්තම් කවදාකවත් මේකේ ගුණාවක් පිළිසුදුවක් ගන්න බෑ. ඉතින් ඒක නිසා සීලයක එහෙම නැත්තම් නෝපන්නෝ මේ අකුසල් නොයිපද වීම පිළිස උත්සාහයක් ජීවිතය තුළ සිද්ධ වෙනවා. ඒකද භාවනා කරන වෙලාවේදී අපි වඩනලද සතිය එක තැනකට යොමු කරලා ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට යොමු කරලා එහි පහළ වෙන වේදනා දැනගැනීමේ පොදු අදහසක් ඇති කරගන්නවා ద్వාරයන්හි වේදනා පහළ ඉතින් මේ දෙකම කෙරගෙන යන වැඩ පිළිවෙල තමයි භ්‍රමචර්ය ජීවිතය කියලා කියන්නේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. එතකොට තමයි අපිට කවදා හරි ඇතුළට එන වේදනා සහ ඊමති පාල වෙන අනුශේ ධර්ම අඩු කරලා අවබෝධය වැඩි කරනවා කියන එක ඒක වැදගත් සම්දිස්ථානයක් බවට කවදා හරි මේ සිද්ධිය අතයාතර ගන්න. ඉතින් ඒකෙත් යනකම් මේක අර බුද හිදිට හදනවා වගේ මේ වාලේනේ Tamange වගේ. ඒ නිසා මේ වේදනාව පස්සරාට ගියාම වාක් බරපතල කන්දකට හැප්පෙනවා වගේ කරනවා. වගේ දෙයක් තමයි වෙන්නේ. ඉච්ඡා වේදනාවට පස්සනා කෙලිම කරන්නේ. කෙලිමකට යන්න බෑ. ඒකට යන්නේ ඉස්සෙල්ලා කායන පස්සනාවෙන් ඇති කරගත්ත සතිය, කායන පස්සනාවෙන් ඇති කරගත්ත සමාධියක් අවශ්‍යයි. ඒ සමාධිය තුලින් තමයි මේ වේදනාව කියන නාම ධර්මයට අපි පෙන්නේ. ඒ නිසා එන එන දුර්වලයි කියන કોઈ විදිමත් කායන පස්සනා ඇති කරනවාට සතියකින් යුක්තව බලන්නේ. ඒ යෝගාවචරයට භාවනා පරියක් ජීවිතයක් නෙවෙයි. සක්මනේදී එදින්දා වැඩවලදී හැම තැනකදීම යොදවන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේදී අර කියනවානේ අපි ඉස්සලා කිව්වගේ අර කන්දකට කුඩු ගැහුවා වගේ ඉවරයක් කරන්න බැරි ගතියක් නිසා උගදෙනේ මේ දීන වලිගෙන් මොහොතින් දානවා වගේ පශ්චාත්තාප වෙනවා. නමුත් ඒ මානුෂිකුත් සූත්‍රය වගේ තැන්වලදී සර්වචනාසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ඥානවන්ත යෝගාවචරයට මේ වැඩි සහැල්ලු කරලා පෙන්නනවා. එහෙම නැත්නම් කළ හැකි මට්ටමට පුංචි කරලා පෙන්නනවා. ප්‍රායෝගික මට්ටමට අරගෙන පෙන්නනවා. මානුෂිකුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේදී යම් කිසි රූපයක් චක්කු සම්පත්තිය රූපය ගැන ගත්තොත් යම් කිසි රූපයක් අදිත්‍යං අදිත්‍යං අදිත්‍ය පුබ්බා දැක්කෙත් නෑ දැකලත් නැත්තම් නපස්සන් නපසිසන් බලමිනුත් නැත්තම් මත්තර බලන්න වෙන්නේ නැත්තම් එවැනි රූපයක් පිළිබඳව ඡබ්දයක් ප්‍රේමයක් රාගයක් පහළ වෙන්න පුළුවන්. ඒතකොට මාළික පුත්තු සාක්ෂි කියනවා දැකලත් නැහැ දකින්න. දකින්න වෙලක් නැහැ බලමිනුත් නැහැ බලන්න වෙලක් නැත්තම් එහෙම රූපකින් කව එහෙම රූපයකට කවදාකවත් ඡන්දයක් ප්‍රේමයක් මනාපයක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාකවත් කෙලෙසක් පහළ එහෙමනම් මේ චිත්තක්ෂණේ මතුවෙන දැකීමෙන් තමයි කෙලෙස් පහළ. නමුත් ඒක දන්නේ නැත්නම් මුළු ධර්මයේ අඳුරන්නේ කියලා තමන් පරණ කරපු දැකපු නරක දෙයක් තිබුණා තාම කල්පනා කරන පශ්චාත්තාප වෙනවා මට තරම් නොවන විදිහ මම නරක දෙයක් දැක්කා. දැන් මට තරම් නොවන විදිහ හොඳ දෙයක් දැක්කා. මත්තර මේවා බලන්න වේද බලන්න හොඳ වේද නරක වේද කියලා උග වේලාවකට තීතනාගතේ සම්බන්ධ කරගෙන පශ්චාත්තාපය කරනවා. මේ පශ්චාත්තාප කවදාකවත් කෙලවරක් කරන්නේ මොනම ක්‍රමයකින් කරන්නේ බුදු මනෝමූල දුක් භාවනාවකින් තොර කරගන්න බෑ. ඒක නිසා එවැනි දේවල් කල්පනා කිරීම පුතඥයන්ගේ ආවේනික ලක්ෂණ. ඒක නිසා දුක ඇති වෙන්නේ ඡන්දය ප්‍රේමය ඇති වෙන්නේ මේ දැන්. පේන රූපේ ඇහෙන ශබ්දේ ගන්ධේ රසේ පහසේ නම් භාවනා කරලා ඉවර කරන්න පුළුවන් ඒක විතරයි. එතකොට යෝගාවචරිකට තේරෙන පණ ගන්නවා අපි වර්තමාන මොහොත සුද්ධ කරගන්න. අතපහන මොහොත රාගෙන් ද්වේෂයෙන් මොහොනේ සුද්ධ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ ඊට වැඩියක් අපිට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගත වෙන මේ ජීවිතයේ චිත්තක්ෂණ කීපයක් ඒ මොහොතේ මාගේ මගේ හිත සතිය තිබුණේ ඒ නිසා ඒ වෙලාවේ ඒ වගේ රාගෙන් ද්වේෂයෙන් මොහින් තොරයි කියලා දැනගත්තොත් හොඳම සාක්ෂියක් වෙනවා මේක කල හැක්කක් බව. ඊට පස්සේ තව පොඩ්ඩක් සියුම්මට මේ ගෙනියන්න බැලුවොත් දැන් මේ වෙලාවේදී මම භාවනා කරගෙන ඉන්නවා කියලා හිතුවා. ඒ සක්මන ගනිමු. සක්මන් කරගෙන ඉන්නවා. සක්මන් කරන වෙලාව සක්මනේ හැරෙන්නේ පියවර මනමන කියලා දැන් හැරෙන තැනට එනකොට අපේ හිත කයි හැපෙමි තිබුණේ පාදී හැපිමින් තිබුණු දැන තිබුණු කායන කුෂ්ණය බල බල හිටපු විට පහාරටම ඇහි රූප බලන තැනට ගියයි කියලා අපි නිදර්ශනයක් වශයෙන් බොහෝ එන්නේ ඉඳී තියෙනවා මොකද සක්මන් කළ හැරෙන්න යන ගන්නවා ඒක හිතන කාරණා අඟුම් උදාහරලා බලන පැත්තට යනවා අන්නේ බලන වේලාවේදී දැන් තමයි දන්නවා මම කායානුපස්සන වශයෙන් වමේ දකුණේ හිත පැවැත්වීම සඳහා කරන මේ සක්මනේදී මගේ හිත මටත් නොකියා දැන් රූප වලට කියනවා. ඒ රූප තන බලන්න ගිය ඉහිවල දැන් ඒ රූපයක සුද පේනවා. එකෝ කුරුල්ලේ පියාඹන නැත්තම් කෙනෙක් යහට මැඩ යනවා. එක්කෝ අත්තක් කියනවා මොකක් හරි එකක් හිතනවා කියලා. රූපයක් ඇතුණයි කියලා හිතනවා. අනේ ගැටුණ වෙලාවේදී සතිය යම් ප්‍රමාණයකට අපිට දෙස් දෙනවා නම් අපිට ශක්තිය දෙනවා නම් ඒ රූපය ඇවිල්ලා ඇහි වැදුනට ඒක පෙනුනද ඒක බැලුවද කියන එක අපිට සාතික කරගන්න. මේකෙත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ හැරෙමින් ඉන්නේ. එතකොට අපිට හැට හිට ගියා. කාය ප්‍රසාදෙන්න හිට දැන් චක්ක ප්‍රසාදෙට ගියා. රූපයක් පෙනුනා. ඉතින් අපිට සතියෙන් දෙස්ති ගන්න පුළුවන්. සාකි කරගන්න පුළුවන්. ඒ රූපය පෙනුනට බැලුවද නැද්ද කියන එක සකර්මකව සචේතනිකව සසංකාරී අසංස්කාරිකව සචේතනිකව සසංකා අසං සසංකාරිකව බැලුවද වෙනවද කියන එක හරි අමාරුයි සිංහ අර්ථ බේරයක් කරතියි. දැක ගන්න බෙන් කර ගන්න පුළුවන් නම් පිනිච්ච රූපේ ඒක කවදාවත් අමුසල් වෙන්නේ නැහැ. එතන චේතනා රහිතව සංස්කරණයකින් තොරව අසංස්කාරිකව පිළිම සිද්ධ වුණා නම් ඒක අකුසල නෑ. මොකද චේතනා වික්කවේ කම්මං වදාන කියලා සර්වඥාන්සේ කිසි වීජගණිතමය සමීකරණයක් අපිට චේතනාව ගියාම තමයි චේතනා ගියානම් තමයි ඒක අපේ ගිනුමට වැටෙන්නේ. චේතනාවක් නැති වුණා නම් පෙනීමක් පමණයි නම් ඊගෙන අපි ඒක අසුබ දෙයක් වුණා සුබ දෙයක් වුණා රාගය විශ්වාස ද්වේෂය විශ්වාස ඒ පෙනීම අකුසලයක් වෙන්නේ කර්ම රස කරන්නේ. ඉතින් මෙතන මේ අසංස්කාරික සසංස්කාරික ભેදේ හරිම ශීල. ඒකට තවත් අපි ඉස්සරහට ගියොත්. ඒකේදී මදුපිණ්ඩික වාගේ සූත්‍ර සර්වඥන්සේ පෙන්ලා කියලා කියනවා චක්කුණා රූපං දිස්න චක්කුංචපටිච්ච රූපේ චුප්පටිච්ච චක්කු විඥාන චින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේ. එහි ප්‍රකෘති හක් කියන කෙනෙක් නම් ඒකට වර්ණ රූපක් තියෙනවනම් ආලෝකයේ තියෙන වෙලාවට මේ වර්ණ රූපය ඇහැට ආපాతගත මිලිචුනොත් කියලා කියන්නේ එන්නව වැටුනොත් මේ පරාසයට වැටුනොත් ඇහක් තියෙනවා චා වර්ණ රූපයක් තියෙනවා ඒ වෙලාවේ වැටුණු පමණින්ම දැකීම සිදු වෙන්නේ නැහැ හිත සීල් වැඩ බහා තබලා එතෙන්ට එන්න ඕන. නැත්නම් විඥානේ චක්කු විඥානේ බවට පත් වෙනවා. අනේ එතකොට දැකීමක් වෙන්න ඕන කරන මූලික ලිකල් තුන එකතු වුණා දැන් මුට්ටියක් ලිකල් තුන කියන්න පුළුවන්. ඇහැ තිබුණට රූප තිබුණට ලිකල් දෙකයි මුට්ටි එකයි. එතකොට විඥානේ තිබුණ වෙන වැඩකේ කියලා සත්‍යයක් අහන්න දැකීම මුට්ටිය තියාගන්න බැහැ. යම් වෙලාවක සීලවට බහා කබලා විඥානේ එනවා නම් මේ මොකදයි කියලා බලන්න එතකොට එතන තිංගා සංගති පස්සෝ මේ තුනේ පිටුලා ගමන් කරන්න බෑ. ඉතින් මේ කරක් ඒ ස්පර්ශය ඇති වෙනවා නම් ඇහැ දිනවා රූප දිනවා දැන් හිතත් ඇවිල්ලා ඉහි වගියක් වෙලා තියෙනවා. එතකොට ස්පර්ශය සිද්ධ වෙනවා මේ ස්පර්ශය සිද්ධ වෙනවා නම් ඒක අනිවාර්යෙන් පටිච්චසමුප්පාද නීතියට අනුව තිංගා සංගති පස්සෝ භාස්සපච්චය වේ. මේ ස්පර්ශය පදනම් කරගෙන වේදනාව වෙනවා. මේ සූත්‍රයේදී පාදාන පරිවර්ත සූත්‍රයේදී සරුවචන සඳහන් කරනවා මේ වේදනාවට සමුදේ වෙන්නේ මේ වේදනාවට ආසන්න කාරණා වෙන්නේ වේදනාවක් ඇති වෙන්න නැතුවම බැරි අත්‍යවශ්‍ය කාරණා වෙන්නේ මෙන්න මේ ස්පර්ශය. ඊට පස්සේ මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇතිවෙනවා මේ වේදනාව නුකුණු මනසක් ඇති කෙනාට භාවිත මනසක් නැති කෙනාට එක්ක ප්‍රියක් එක්ක අප්‍රියක් ඇති මේ දකපු දේ මංගලයි, තුමංගලයි, හොඳයි, සුභයි ආදී වශයෙන් ඇති කරනවා. ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණයේ ඒ රූපෙම ඒ ඇහැම ඒ චක්කු විඥාණයම පහළ වුණත් නැවත වතාවක් ඒ රූපේ විශේෂ ස්පර්ශයේ පහළ වෙන්නේ මනාපයක් හෝ අමනාපයක් පහළ වුණොත් පමණයි. මනාපයක් හෝ අමනාපයක් පහළ නොවිච්ච නැත්නම් මනාපමනාප කියන පොදු වෙච්ච අදුක්කම සුඛ කියන පොදු වෙච්ච මදහත් දෙකක් ආවොත් ඊගාව චිත්තක්ෂණයේ ඇහිම හිත පහළ වෙයි කියන්න බෑ මොකද කනට සද්ද හිතේ තියෙනවා නාසයට දිවට කායට මනසට දේවල් දෙන්නේ ඒ වැතිමුත් විඥානෙත් පොදු ඉලීමක් තියෙන නිසා මෙතන පේන දේ ගත යුත්තක් නැත්නම් වේදනාව වශයෙන් ප්‍රිය හෝ අප්‍රිය බව තීව්‍ර නැත්නම් මේ හිතට නැවත එතනම හිතීච්ච හිතක් යම් ආකාරයකින් මේ හිත නැවතත් එතනම පහළ වෙනන උග්‍රමනාපයක් හෝ උග්‍රමනාපයක් එතන ඒ බලපු රූපයේ විශේෂයි ලොකු හිත පැහැරගන්න ගතියක් තියෙනවා. මනරන්දකීය ගතියක් තියෙනවා. ධනරංජන ගතියක් තියෙනවා. ඒ ගතිය මේ රූපයේ කියන මනාපමනාප භාවය සතියෙන් ඉඳලා බලන්නේ කියලා කියනවා රූපේ ලක්ෂණයක්ද බලන්නේ හිතේ ලක්ෂණයක්. එතෙන් තමයි කරුවචනාංශික තියෙන මේ විප්ලවීය ආරාධනාව කියන්නේ සර්වචනාංශ ඉස්සල්ලාම දැනගත්තා ඒ රූපයක් දකිනකොට රූපේ વિશે පහළ වෙන මනාපමනාප භාවය පුද්ගලයන් අතර වෙනස් වෙන්න පුළුවන් භාවනා කරන යනකොටගේ පරිණාමයක් සිදු වෙන්න පුළුවන් ඒක සම්පූර්ණම අභ්‍යන්තරගත දෙයක් ඒක රූපයේ අච්චන්ත ලක්ෂණයක් නෙවෙයි රූපේට ආවේනික ලක්ෂණයක් නෙවෙයි ඒක සුභ හෝ අසුභ වෙන්නේ බලන්නගේ හැටි. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ දීපාන්දර අපි යනකොට බල්ලෙක් අහුවෙලා වාහනයකට මොකබඩවල ඉදිරියට ඇවිල්ලා කියනවා ඒක දකින්නකොට අපිට බොහොම ඒක උදපාන්දර දකින්න සුදුසු නරක දර්ශනයක්. ඒකත් අල්ලපු දෙදෙනින් අහුවත් එහෙම තමයි. නමුත් අපි කබරේ කියන්නේ කාර්ය යනකොට මෙන්න මේකක් තිබුණා. අම්මෝ කාලයකට පස්සේ හම්බුනේ මේ වගේ උදේ පාන්දර බඩපිරෙන් ආහාර කියලා යාර පීන එක බොහෝම සුදේ. අපි හිතමු අපි මේ කබරයා මගේ යාළුවෙක් මම ගැට ගහගෙන යනවා කියලා. ඉතින් අපි කියනවා කබරයට චිප් විතරක් ওই ජලකුණ කන්න එපා කියලා ඇදලා ගත්තද කබරේ අපි ළඟට එයි. නමුත් අත්‍යාරුම් ගමන් කරනවා. කබර ගැතියයි කියලා හිතනවා. ඌ ආයෙත් කරපු තමයි. උගෙන් ඇහුවනම් මේ දකපු රූපය සුබද මංගලද දුක. ඌ දෙනවා ඇත්ත උට හොඳ වෙලාවට බුද්ධහම තව සංකීර්ණ වෙන්න තුන රවල කතා කරනවා. නමුත් අපි දන්නවා හිතින් අපේ තියෙන තර්ක ඥානෙ කබලෙකට මේක උනා නම් මොකද වෙන්නේ. ඒ නිසා මේ රූපේ විශේෂයි ඒක ප්‍රියද අප්‍රියද සුබද අසුබද ඒක තීන්දුව කරන්නේ ඒ රූපේ නෙවෙයි වරණ රූපේ නෙවෙයි බලන හිතේ කලපතෙන් වල කියන ගතිය ඉති මේකට තමයි ආශව ධර්ම කියලා කියන්නේ. මේ ආශව ධර්ම කියලා කියන්නේ බහින රාසයිත මුත්‍යක් වගේ කියලා ආශව කියලා කියන්නේ බහින දේවල් වලට තමයි. ආශව අර්ථ ආයුර්වේද කියන ක්‍රම තමයි ආශව උනාට පස්සේ ආශවි කියන්නේ ගෝඩයි. අර්ථ කියලා කියන්නේ ඒකේ ස්පිරිට් ටිකක් නෑ නැත්නම් ස්පිරිට් කියන්නේ නෑ. ඒකේ මධ්‍යසාර විතරක් කරනවා අර්ථ කියන සිංහල භාෂාව අරක්කු කියලා. ඒකෙම ඒ මධ්‍යසාරයේ කිසිම අපදාවකින් තොරව පිරිසුදු කරගත් ස්පිරිට් ටික. ඒකට ස්පිරිට් වලින් තමයි ස්පිරිට් වලින් ඉස්ලා දුස් පිරිසුදුත්ව අර්ථ කියලා කියන අර්ථ වලට තත්ත්වදී පිරිසුදු කරගත් තත්ත්ව තමයි ආශාව කියන්නේ. ඉතින් මේ ආශාව වලට සීනි සහිත මොනව වෙනවත් එයාට මගේ සාරයක්. ඒ වගේ තමයි ආසම සහිත හිතට දකින්න ඕනම රූපයක්. ඒ ආසවල හැටි හිමයි ඒක මෝදු කරලා අර ගන්න රූපේ රූපය පළවත්තම් කරගන්නවා තමන්ට ඕනේ තාල. මේකේ කියන කතරයන්ගේ මනුස්සයගේ දෙකේ වෙනස දැක්කා වගේ නෙවෙයි පුද්ගලෙක්ගේ බැලුවත් අතර වෙනසක් තියෙනවා. අටුවාචාර්ය මහන්සලමාර කලින් කීප නිදර්ශන ඉදිරිපත් කරනවා නගරයක ඉස්සර තිබුණු ක්‍රමයේ හැටියට කසල සෝදකයා රජ කෙනෙක් පත් කරා. මේ කසල සෝදකයා නගරයේ එකතු වෙන කැටකුණු ඉවත් කිරීමෙන් තමයි ආගේ ජීව කෞෂිකය සපයන. ඉතින් අපි නගරයේ විශේෂ උත්සවයක් තිබුණ දවසක් ආවොත් වා මිනිස්සු ඇවිල්ලා නගරේ කැටකලයක්. ඉතින් ඒකකොට ඒ අපිරිසුදු භාවය ශිෂ්ට මිනිස්සෙක් බලන්නේ නමුත් කසල් සෝදයකට විශේෂ ලාභයක් වෙනවා එදාට ඕවර්ටයිම් කරා. එයා දකින්නේ ඒක ලාභයට. අද ගොඩක් අසුචි තියෙනවා. ඒ නිසා මට අසුචි ගොඩක් ඇදලා වැඩිපුර ගාණක් හම්බ කරා. ඉතින් මේ මිනිස්සයා අසුචි බලන්නේ වෙන පැත්ත. ඒක නිසා යගේ වෘත්ති මේ වශයෙන් කරනවා. ඉතින් මේ වගේ අපේ හැදියාව තුළ එහෙම නැත්නම් අපි ගත කරන ජීවිත තුළ අපි මේ බලන දේ විශේෂ යටි කරන ප්‍රිය අප්‍රිය භාවය සම්පූර්ණයෙන්ම වෙනස් නිසා සර්වචන් වහන්සේ නිගමනයේට කියනවා ඒ රූපය කුමක් වුණත් මෙතන කියන්නේ රූපේ කියන වර්ණ රූපේ හැට වැටෙන වර්ණ රූපේ කුමක් වුණත් භාවික මනසක් ඇති කෙනාට විශේෂ ඉර්ධියක් තියෙනවා ඕනම රූපයක් සුභේ වුණා සුභේ බලන්න පුළුවන් අසුභේ වුණා අසුභේ බලන්න පුළුවන් මධ්‍යස්ථ වුණා මධ්‍යස්ථ අසුභ රූපයක් දැකලා ඒකේ සුභේ බලන්න පුළුවන් මධ්‍යස්ථ වෙන්න නැත්නම් අසුභේ අසුභ වශයෙන් ගන්න. ඒ වගේම සුභේ බලලා ඒකේ අසුභේ දකින්න පුළුවන් මධ්‍යස්ථ බලන සුභේ සුභ ගතිය දකින්න. එතකොට මේ බුද්ධිලා දකින්න රූපයෙන් විනිර්මුක්ත. මොනවා පෙන්වුවත් එයාට දන්නවා ඒවා හරිකසෝක. නිසා නාගසමාල හඳුරු පින්පාත යනකොට බීමත්ත සුරාමති වාදනය අනුව නටන නාටකංගනාවක් දෙක. භික්ෂුවකට ඒක විෂම දර්ශනය. භික්ෂුව කියලා කියන්නේ එහෙම විෂභාග රූප විෂභාග ලිංග දකින්න බලන්න යනවා. මේ ආම්දුර බැලුවා නෙවෙයි දැක්කා. යම්දුර දැක්කේ. බීමත් මේ වයන් පදතනා රාග තාලයට අනුව පාද සබා නටන සුරුක්කාර දැක්කේ පහරයිනි වාරය විසින් අටවනා තමන ලද උගුලක්. ඒක දැකලා ඒකෙන් ඒ නිමිත්ත පහල කරගෙන පින්න පාත් වෙන ගමන කරා. සාමාන්‍ය කෙනෙකුට නම් රාගය විසින්. මේ ස්වාමීන් වහන්සේ බැලුවේ ස්පර්ශයට යනකම්ම සිද්ධ වුණා. මම කියනෝනේ ස්පර්ශෙත් වෙලා වේදනාව දක්වම නමුත් ඒ ශ්‍රාවණසේ භාගික මනස නිසා ඒ මති ආයි කෙලෙස් උපදින තැනක් නියාවේ මේ කෙලෙස් ඉපදීම යන්ත්‍රය දක්වා මාර්ගපාෂේ දැකලා ඒකෙන්ම ගොඩ ඒක මම හිතන්නේ කොයිම කාලයකට වුණත් හරිම විප්ලවීයයි අපි හිතන්නේ මේ ලෝකය කෙලෙසෙන්නේ බලන රූප නිසායි. එන්න අපි නගරවල එහෙම නැත්නම් ඔය දේවල් වල මේවා අසභ්‍ය දේ, මේවා සභ්‍ය දේ, මංගල දේ, මේවා දුමංගල දේ කියලා ඒවා අටවට හදනවා. නමුත් ਸਰවඥාන්සි මතක් කරන කොයි දේ කොයි දයක් වටහරිපත් වෙන්නේ මානසික භාවිතත්වයන්. ඉතින් බොහෝ දෙනා භාවිත මනසක් නැති නිසා අර බුදුහාමුදුරු පාරමී ඉස්සර දුන්න දික්ත මංගල සුත මංගලේ තමයි ආයෙත් බුද්ධහම කියන්නේ. විශේෂයෙන්ම ආගම සුචරිතවාදයේ අර බහුජන මතයට ගිහිල්ලා ඒ සරුවචන්ද පහළ වෙන්න ඉස්සර තිබුණ මත තමයි නැවත තහවුරු කරගෙන යන්නේ. එහෙම ලෝකෙම කියන්නේ හරියට විපස්සනා මොකක්ද කියලා තේරුම් ගන්න එක්ක නේද? අහුවෙන්න පුළුවන් මේක. ඒකම ආහාරයක් කරගෙන ගොඩ එක. ඒක නිසා දැනගන්න ඕනේ මේ වේදනාව කියන එක ලෝකාර්ථයෙන් බලනකොට බාහිරින් දපවතින දෙයක්. සර්වඥ දේශනා කියන විපස්සනාවලෝ බලනකොට අභ්‍යන්තර පෙළ ගැස්ම අනුව වෙනස් වෙන දෙයක්. ඒසා රූපයක් දකින්න රූපයක් බලලා මොනම වෙන්නවා. සුඛ වේදනාවට බව දුක් වේදනාවට බව සිද්ද දුක්ඛ සත්‍ය බව සර්වඥාතිකෙනි. ඔත ඒක ලෝකයා පිළිගන්න කමතිනේ ලෝකයා අනුගමන භාවනා කරනකොට පේන දේවල් වල පවා බුදුහාමුදුරුවෝ දැක්කොත් හොලයි වෙන යක්ෂ රූප දැකීම හොඳ නැහැ කියලා ඒ වගේ නිමිති ගන්නවා. ඒ වගේ තාරාතිරක් කරන්න. අඩු ගන්න මේ මනසට ඇතිවෙච්ච මනෝ විකාරේ තේරුම් බේරුම් කරන්න. බුදුරජාණන් කියන්නේ මනෝ විකාර කියන්නේ තියෙන ප්‍රകൃතිය සඳහා කරන රූපවල පවා එහෙම පෙනීම කියලා කියන්නේ ඇහැ සූරාගෙනමක් ඒක දුකක්. ඒක දුකක් හිතන්නේ පොදුවේ පිළිගන්නවට පුළුවන් කාරණාවක් කියලා. මොකද අපි හිතන්නේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ පෙරපින් කරන ලද මගේ ඇත්තකට මෙච්චර වටන සුබ නිමිත්තක් දැක්කා. ඒක නිසා ඒ දැකීම ඔබ දැකීමෙන් මා පින් කළ බව හැඟුණි කියලා දැකීම මංගල කරන්නයි ජීවත් වෙන්නේ. බුදුන් කියනවා මේ සූත්‍රයේ උපාදාන පරිවර්ත සූත්‍රයේ පින්නවා දැකීම නිසා ඇති වෙන ප්‍රියමනාප අප්‍රියමනාප කියන සේරම දුක්ඛ සත්‍යයට වැටෙන්නේ හොදලා ගන්න දෙයක්. ඒකට හේතු වෙන්නේ ස්පර්ශයයි. නමුත් අපි කවදාකවත් ස්පර්ශ වෙන අවස්ථාවේදී සතිය පිහිටවල නැහැ. ස්පර්ශ වෙන වෙලාවේදී සතිය පිහිටවන කෙනෙක් කරන්නේ බෑ. මොකද ඒ තරම යොහුසුක සිටිනවා. ඊට පස්සේ චිත්තක්ෂණ තමයි වේදනාව පහළ වෙන්නේ. ඒ වේදනාව පහළ වුණාට පස්සේ තමයි ඒකට අභිරමණය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ටිකක් විස්තර කරන්න හදන පසුකාලීන අටුවාචාරින් වහන්සේලා මේකට අඩු ගන්න චිත්තක්ෂණ හතරක්වත් යනවා කියලා කියනවා. ඒ කියන්නේ මකුලෙක් මැදට වෙලා ඉන්නකොට ඒකට ඇවිල්ලා හතෙක් වදිනකොටම මකුලුවා වහාම Taman ඉන්න තැන කොටට කුණත් එයාට මේ මකුලුදලේ කොහෙවත් නක් අහු වෙනවා. එයා ඒ ඒ සතා ළඟට යනවා. හැබැයි එක මකුලෙකුට යාටම ආවේනික වූ සත්ත්ව ප්‍රමාණයක් කියන එක ලොකු සතා ළඟට බෑ පුංචි සතා ගන්නෙත් නෑ. යාට හරියටම ඒ ආහාර දාමේ ආවේනික සතර වගේ. ඒ වගේ තමයි මේ හිත දැලෙලලා තියනවා ඇහැට රූප කරක ශබ්ද නාසයට දිව කයට ස්පර්ශ මනසට ධර්ම කියලා එලාගෙන බලාගෙන ඉන්නවා. එතකොට අපි හිතුවත් මොන්න හෙල්ලුණා. මගුල් දැල හෙල්ලුණා. හෙල්ලිච්ච ගමන් යා කියලා බලනවා මේක ඇහැට ආපු රූපයක්ද කනට ආපු ශබ්දයක්ද නාසයට ආපු ගඳක්ද දිවට ආපු රසක්ද කයට ආපු පහසක්ද නැත්නම් හිතාපු දහකාර. එනිසා ඒ විදිහට මේ අවලෝකනය කර බැලීමට පංචද්වාර වංජනීය කියලා කියනවා. ద్వාර පහට දුවල බලනවා. කොයි එකේද ආවේ. ඉතින් ඒක උනාට පස්සේ ආ දකින්න වර්ණ රූපයකින් වැදලා තියෙන කියලා. එතකොට දන්නවා මේ චක්කු විඥානය තමයි න හෙල්ලුම් කාරණා. එතකොට අනි ධර්මයි කනනාසී ජීව ඒකෙන් ඒකේ කිචි කැවීමක් හිලි වැටීමක් ඉද්දෙන ගතියක් මේ ඇහැයි ඉදිලා ඊට පස්සේ ඒ චක්කු විඥාන ඊට පස්සේ පංචද්වාර වර්ජන චක්කු විඥාන චක්කු සම් ඊට පස්සේ සම්පටිච්ඡනය කරනවා අපි කියනවා ඇහැට රූපයක් ආවේ කියලා එතන නිකන් තොරණ ගාවට ගිහිල්ලා උලක් තකක් කියලා බාරගත්තා වගේ සම්පටිච්ඡනය ඊට පස්සේ ඒම මේ කියනවා දැන් මේ හතර ගන්නවා මේ අයිති බුදුආරවල නෙවෙයි වැඩි යන්නේ ඇහි ඒ රූපයක් තමයි වැටුනේ කියලා තාම කියනවා මේක කහද සුදුද තිල්ල කියලා තෝරන්න බෑ යාට. ඉස්කීරු කුසුද කියලා තෝරන්න බෑ. ඒක රවුම්ද කෙලින්ද පතුරුද කියලා දැනගන්න බෑ. يعني තහංස ආකාර පිළිබඳව ස්ථාපිත භාවයක් නැහැ. ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණයේදී බලනවා මේක කහ පාටද නිල් පාටද කොළ පාටද රවුම්ද ටිකද ඉස්කීරු කුසුද කියලා ස්ථාපිත භාවයක් කරන උත්තරණයක් කරනවා. එතකොට සම්පටිච්චින්ගල වොත්තපණේට යනකොට ඒ හිතේ පරණ තිබුණු සංඥා මතක සියල්ලම පවර්ජනය කරලා බලන මේ දකපු එකක්ද මේක නැත්නම් ඉස්ලාම දකින්න එකක්ද දකපු එකක් නම් කාමියා තමයි කියලා ඒ ස්ථාපනය කරන්නේ පරණ සංඥාවල ආදව ධර්මවල එමෙලත මතකය ආශ්‍රය කළා තමයි ඒක ස්ථාපනය කරාට පස්සේ ඒ ස්ථාපනය කෙරෙන්නේවත් එක්ක රාගයට එක්ක ද්වේෂයට අහු වෙනදී මධ්‍යස්ථ දේවල් පිළිබඳව මෙච්චර චිත්ත ක්‍රමානුකූලව දුවන්නේ කෙරුණත් ඒක කියනවා ඒ චිත්ත වේදි කෙටි මන්ද චිත්ත වේදි වනනේ ඒ චිත්ත වේදි එකලම ලොක් වෙනවා දැඩි රාගයක් හෝ දැඩි ද්වේෂයක් කියන එකක් නම් ඊගාව චිත්තක්ෂණේ ඒ රාගයේ දුවල ඒ ද්වේෂයේ දුවල ඒ රූපෙම ධිකයට පවත්තන්න ආය විඥානයේ මැදට යන්නේ නැහැ චක්කු විඥාණයෙන් පහළේ පහළට යනවා. ඒ නිසා ඇහැට රූපයක් වැදලා අනුගාන චිත්තක්ෂණ ගානක් යනවා. මේක ස්ත්‍රියවන්ත පුරුෂයෙක්ට එනවට යනවට කහද නිල්ද රතුද කියලා දැනගන්න. ඉතින් සත්‍යමත් වෙලා ඉන්නවනම් අපිට මුලින් මුලින් ශක්තිය දුරු කාලේ අහුවෙන්නේ මේ ඔක්කොම පහු කරලා මේ මාළඟට පැමිණි ස්ත්‍රියව. නැත්තම් මාළඟින් වෙකින් යන ස්ත්‍රියව. නැත්තම් මේ පුරුෂේ මේ මලක් මේ ගහක් කියලා හඳුනා ගන්න එක තමයි තියෙන්නේ. නමුත් මේ ශක්තිය තව තවත් අප්‍රමාද වෙනකොට තව තවත් වෙනකොටම අවදි වෙනවා කියන්නේ. තමා නොවි අවදි වෙන ගතිය ආව විශේෂයෙන්ම හොඳට සතියේතෝ සක්මණේ කෙලවට යනකොට පයේ තිබුණු කාය ප්‍රසාදේ තිබුණු හිත ඇහැට පනිනවා. දැන් ඇහි පහළ වෙනවා. පහළ වෙනකොටම මොකද්ද එකක් ඇවිල්ලා කියනවා හිත කරනවා සතිය කරනවා හිත පිට ගියා කියලා. ඒ වෙලාවෙම බැලුවොත් අපි සිංහලේ වචන කියනවා මම සුද දැක්කා හැබැයි මම දන්නේ ස්ත්‍රියවතු පුරුෂය. මම යාන්තම් සුද දැක්කයි. එනේ සිද්ධි ස්ථාපන වෙනවා. ස්ථාපිත වෙලා යෝජනාවක් ඇවිදින ස්ථිර වෙලා. ඒ සුද්ධ දකින්නකොටම එළඹ සිට සතියේ ඉන්නවනම් ඒකට අවස්ථාවක් තුනම මම දැන් මේ රූපෙම නැවත සදා බලන මේක ස්ථාපිත කරනවා නැත්නම් ආයෙ පයට ගිහිල්ලා සක්මණේ ඉන්නවා කියන්නේ. ආයෙ සක්මණේ යනවනම් ඉතින් අපිට අර රූපෙ දැකILLි කෙලෙසක් ඇති වෙලත් නැහැ. අවඩක් සිදු වෙලත් නැහැ. ඇත්තම කියනවා නම් දක්ෂකමක් දින වෙලා කියනවා. පිට ගියා යනකොටම දැක්කා අපව ගන්න පුළුවන් වෙනවා. ඒක ඒක සතිය උත්කෘෂ්ඨ දර්ශනයක්. උත්කෘෂ්ඨ ක්‍රියාකාරී එහෙම නැහැ. අපිට රූප දැක්ක රූපෙට හිත ඇදලා ගියේ කියලා. ඒත් ඇත්තටම ලොකු දක්ෂකමක්. අඩු ගානේ දන්නවා දැන් මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත සෝ මේ චක්කු ප්‍රසාදයට වැටලා තියෙනවා. චක්කු ප්‍රසාදේ වැටෙන එක පිළිබඳව දැකපොදී එක්ක තද ආසාවක් තුන එක්ක තද වෛරයක් තිබුණා. කියන පස්සට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට මේ මනුස්සයා ඒක දිගේම ඇදිලා යනවා. රාගය නිසා හෝ ද්වේෂය නිසා ඇදිලා යනවා. නමුත් පොඩ්ඩක් ආවර්තනය කරලා බලලා මිච්චදී කියනවා. මේක ගිය යෝග ජීවිතේ තාමත් චීර්ණාත්මක යන හරීම විචිත්‍ර හරීම මේ රෝජාන සහිත කරන. ඒ යෝගාවචර හිතේ මම කොච්චර හික්මෙන්ද හැදුවත් මගේ හිත කඩප්පුලිකමට මේ ಗುಣ තමයි අදින්නේ කියලා හිතනවා. එයාට ගුරු දෙදෙනා ගුරුවරයා වුණා කියන්නේ මම ඔබට කියලා තිබ්බට ඔක බලන්න බෑ කියලා මොකටද බැන්නේ? එයා දිහා ඇසුරු කරන ඇක්කින උඹ දැන් භාවනා කරුවට මොකද පේනව නේද? නරක දෙයක් බලනකොට අපි වගේ බලන්න හැටි කියලා ඒගොල්ලෝ කොනවා. නමුත් මේ යෝගාවචරයේ ඉන්නේ හරීම සංදිස්ථානික සංක්‍රාන්ති අවස්ථාවක එයාට තාම දකින්නකොටම පාණි කරන්න බෑ. හැබැයි කාය ප්‍රසාරයෙන් සෝත ප්‍රසාරයට චක්කු ප්‍රසාරයෙන් මාරු වෙච්ච බාධා ඉපද කඩන්න. දවසක යෝගාවචරයට පුළුවන් වෙනවා. මේකම අප්‍රමාදී වෙලා වෙලා වෙලා ඒක එනවත් එකම අර සුද දැකපු පමණින්ම ඉච්ඡාද පුරුෂයෙක් එනවද යනවද මෙහිද අමීති කියලා බලන්නේ නැතුව ආයේ කාය ප්‍රසාදයට යන්න පුළුවන්කම ලැබුණා නම් අනේ ඊළඟමයි මේ සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වුණා කියලා කියන්නේ. ඉතින් යනකම් සති ඉන්ද්‍රිය තියෙනවා නරක දෙයක් අපිට කැඩෙනවා, කඩන බව දන්නවා, ආපහු ගෙනෙනවා, ඉතින් කනගාටු වෙනවා, පශ්චාත්තාප වෙනවා. නමුත් අතයි. අතන්න කටියක් තියෙනවා. අතහරින්න නැතුව ගිය දවසේ දිනවා මෙහෙම කැඩුනට හිත කය ප්‍රසාදිනලා රූප දැකලා ඇතිවෙච්ච මොකක් හරි වේදනාවක් නිසා හිත ඇහැට පැන්නට එතනදීම මොකද්ද මතක් කිරීමක් කරලා දෙනවා දැනගෙන රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්නේ නැතුව ආපහු හරවලා විතර යන්න පුළුවන් අපව හරවලා කය ප්‍රසාදිත යන්න පුළුවන් නම් වෙච්ච වැරද්දට පශ්චාත්තාප නොවීම නම් සතියේ බල ඒ යෝගාවචර කියනවා. සතිය මුරතාවල ඉන්නවා නමුත් එයාට හතුරත් එක්ක රණ්ඩු කරලා බිම දා ගන්න බෑ. එයා ඒ සතන් පුරුණව දන්නේ නමුත් නිරීක්ෂණයේ සිද්ධ වෙලා තියෙනවා. සහක්කයේ තියෙනවා. පහු වෙනකොට පහු වෙනකොට සතුරා ඉන්නකොටම කල යුතු කටයුතු කරලා එයා ස්ථාන අරස් කරනවා. ආනී විදිහට සතිය වැටෙද්දී පශ්චාත්තාප නොවි අධිෂ්ඨාන ශක්තිය කරන ගිහිලා සම්මනේ හිතපතන් පුළුවන් වෙනවට කියනවා. රූපයක් ආවා. රූපේ ඉන්න කරදර කරන්න ඉස්සලා හිතේ සතියේ රූපය ඇවිල්ලා කරදර කරලා ගියාට පස්සේ සතිය නම් කියන්නේ හිත රූපෙන් ඇත්තටම කෙලස් පහල කරනවා. රූපේ කරදරයක් වෙනවා නේ. සතිය ප්‍රබල වෙලා විතරයි. සතිය කාර්යශීල වෙලා. එහෙම නැත්නම් කියනවා කාර්යක්ෂම නැත්නම් සූර භාවයට පත් වෙනවා. කර්මන්නේ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඉස්සරණ කියන්නේ රූපක් දිස්වා සති මුත්තා පිළිමිත්තක් පරික්කරෝ. රාශය රූපය දැකලා සතියනේ මූඩ වෙලා, මෝඩ වෙලා ඒ රූපය ප්‍රිය අප්‍රිය වශයෙන් නිමිත්ත වශයෙන් මෙහෙ එතකොට ඒ පුද්ගලයාට සාරත චිත්තෝ වේදේති පංචා දෝෂ චිත්තති. ඒ බැඳුණු හිතකින් මේක නැවත නැවත බලනකොට ඒ පුද්ගලයේ රූපේට ගෙවදී. ඒ රූපෙට මගේ කියලා. අනේ දැක්ක හොඳයි කියලා. නමුත් යම් කිසි වෙලාවක ඒ පුද්ගලයාට පුළුවන් නම් සතිමත් හිතේ මේක කොච්චර කෙරුවක මේ පයේ පවත්නකොට මේක ඇහැට කන්ද නාසයෙන් දුවනවා මම මේ පිළිබඳ එළඹ සිටි ගතිය එහෙම නැත්නම් සතියෙන් යුක්තව ගත කරොත් හිත පිට පැන්නට පයින්කොට ගිහිල්ලා වැඩි දුර හැත්මකින් ඉස්සර වෙලා බැඳෙන්න ඉස්සර වෙලා මේක බැලුවොත් මේ මනුස්සයා ඇත්තටම ස්පර්ශයක් වෙනවා වේදනාවක් තියෙනවා නමුත් අභිරමණයට විතරක් යනවා අභිරමණය ඉස්සලා ආයගෙනල්ල ආරක්ෂකතන නතර කරගන්න පුළුවන් ශක්තියක් එතනදී මේ වේදනාවක් පහළ වෙන්න අනිවාර්යම ස්පර්ශයක් අවශ්‍යයි අන්නේ ස්පර්ශය ඇති වෙනකොටම දැක්කොත් විතරක් ඒකේ නැතිවීම දැක ගැනීම සූරකමක් ඇති. ස්පර්ශය ඇති වෙනකොට දැක ගන්නකොට බොහෝ වෙලා ගියොත් ඝන බහල වෙලා තද තණ්හාවක් තද ද්වේෂී රූප බල බල ඉඳ ගියාම අර නිපතේ කඩන තුන ගහ පොරොයින් කපන කම් මෝරගත්තා වගේ තමයි කඩා ගන්න. එතකොට සතියේ තුන පශ්චාත්තාපත් වෙනවා රූපේට බැඳෙනවා රාග ද්වේෂ වැඩෙනවා අනුශේ ධර්ම වැවෙනවා එතකොට යෝගාවචර භාවනා කරගන්න කෙනෙක් වඩපත්. ඒක දින දිනන දවසක් කරලා කරලා කරලා දින දවසක් කෙනෙකුට කියනවා සතිය. කියනවා ස්පර්ශ වේලාවෙදි කියන වේදනාව අවස්ථාවට යනකොට තමයි. වේදනාව කියන්නේ අභිරමණය කරන්න යන්නේ. එයා දන්නවා මේ වේදනාවේදී රූපයක් දකින්න කියන්නේම දුකක්. කියන්නේම කෙලේශයක්. අන්න කීපය වෙනුවට සතිය පිළිපෙන මූල කර්මස්ථානයේ ගියොත්, gedara ගියොත් ආරසවක්. එතකොට කකුලේ රකින්න ඇති, පය රකින්න දේවල්, ස්වභාවික ලක්ෂණ දැක දැක ඉන්නවා කියලා කියන්නේ පයේ නෑ රාග ద్వේෂය. නැත්නම් කාය ස්පර්ශී නැත්නම් කායන පස්සනාවේ රාග ద్వේෂ නෑ ස්වභාවික ලක්ෂණ. ඒක අරසයි. ඇහැට යන්නේ කය කැඩිලා ඇහැට යන්නේ ආසාව නිසා අනේ ආසාව එනකොට දැක් ගන්න පුළුවන්කමක් තියෙනවනේ ඒ ඒ පුකෙත් එකම දේ තමයි රංජනය කරන්නේ අභිරමණය කරන්නේ ඉන්නේ ඒ වැඩපිළිවෙලෙදී ඒ කියන ස්පර්ශයයි මේකේ ආහාරය ස්පර්ශයයි මේකේ ආසන්න කාරණා ස්පර්ශයයි මේකේ නැතුම් බැරි කාරණාව කියලා දැනගෙන ඒ පිටියට අවශ්‍ය නම් ඒ ස්පර්ශයේ තියෙන ඔක්කේ ස්පර්ශයේ තියෙන ආකර්ෂණී ස්පර්ශයේ තියෙන අනවරත බැඳීමෙන් නතර කරන්න නැත්නම් ස්පර්ශය ගෙවා දාන්න නිරෝධ කරන්න එකම ක්‍රමයේ සර්වචන් පිළිතු ඒ ස්පර්ශය ඇති වෙන තැන බලවුවොත් විතරයි නැති වෙන තැන බලන්න හිත මෙහෙ මේක උනත් කියනවා රූප බලන වෙලාවේදී මේක ආවිසිට ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා රූප බලන ඉස්සර වෙලා නැත්නම් වේදනා චෛතසිකයේ භාවනා කරන ඉස්සල වේදනා පසනා කරන්න ඉස්සල ආශ්වාස ප්‍රශ්වාසයේ කිසිලා කායම් ප්‍රශ්නාවේ ආශ්වාසය ඇති වෙන ගන්න බලන්න. ප්‍රශ්වාසය ඇති වෙන ගන්න බලන්න. එතකොට බලන්නේ රූප ධර්ම. අර වගේ සීල සූක්ෂම නාම ධර්මයක් නෙවෙයි. එතකොට ආශ්වාසයේ මුල බලන්න බලන්න බලන්න නම් වෙනකට වඩා එළඹෙනකොටම ආස්වාසිය පත් වෙනකොටම එළඹ සිටි සත්‍යයක් අවශ්‍යයි. ඊටාම සූක්ෂම මේ සංවේදී භාවයක් අවශ්‍යයි. එතකොට ආනාපානේ දකින්නයි කියලා කියන්නේ පනාව. ආනා ආශ්වාස ප්‍රසද්ද. ආශ්වාසය මුලත් එක්කම බලගෙන නැත්තම් වැඩක්. ප්‍රශ්වාසයත් මුලත් එක්ක බැරි වැඩක් නැහැ කියලා. ඒ හට ගන්නා තැනට හිත මෙහෙවීම මෙතන කෙරෙන්නේ රූප ධර්මික. අන්න ඒ පුහුණුව ඒ පුරුද්ද ඒ ගැම්ම තමයි අතනදී රූපයක් බලනකොටම මංගලික පුද්ගලයා පිට පිට කියලා රූපයක් බලනකොටම ඒ රූපය ඇති වෙනකොටම ස්පර්ශය ඇති වෙනකොටම පුළුවන් බැලිම පුහුණු වෙන්නේ අර කායන පසනාවට ගන්න එක තමයි. ඒකේ කායන පසනාවේදී සර්වත්‍යසේ සඳහන් කළා කියනවා ආශ්වාසයේ මැද දැකීම ආරම්භ කරගන්න. එයා හොඳට හිත මෙහෙවලා මෙහෙවලා මුලයි මැදයි දෙකම බලුවයි කියලා කියන්නේ අන්ත දෙක දැක්කා. මුල දැකීම ඒකාන්තයක්, මෝරච්ච ආස්වාද දැකීම ඒකාන්තයක්. මේ දෙක මැදින් තමයි කියන්නේ කියලා කියනවා මධ්‍යම ප්‍රතිපදාව. ඒ තමයි ඇති වෙච්ච ආස්වාසේ නැති වෙන පැත්ත දැකීම. හට ගන්න පැත්තට හිත මෙහෙවුවා නම් හට ගන්න පැත්තට හිත භාවනාවෙන් ගිනිච්චා නම් නැති වෙන පැත්ත පේන එක තමයි හම් වෙච්ච ආශි. තමයි හම් වෙච්ච අතිරේක ලබන. ඒක නිසා යෝගාවචර නැතිවීම බලන්න යන්නේ නැහැ ඒක අසුබ දර්ශනයක්. පිට යන්නේ. බුදු දානස් කියන්නේ ඇතිවීම බලන්න. ආස්වාසය ඇතිවීම බලන්න. ප්‍රසවාසය ඇතිවීම බලන්න. ඒ ඇතිවෙන සිවුම් භාවය නිසා ඇතිවෙච්ච ආස්වාසය රෝස් වෙලා නැති වෙනකොට නැති වෙන පැත්ත ඉබේ පේනවා. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි මධ්‍යමාවත කියන්නේ. අන්ත දෙක වෙන්නේ හට ගන්න ආස්වාසය සහ ගොරෝසු ආස්වාසය. මෙතනදී නම් එහෙනම් යාන්ත්‍රමක සක්මන් කරමින් හිටපු විට ගිහිල්ලා ඇහි පළපදියම් වෙන්නකොට මේක දැකලා දැකපු රූපේ මෙච්චර ප්‍රිය නිසා ඒක දිගේ මෙතෙන්ද ගිහිලා රූපේ යංගනාන ව්‍යංගන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් එහි අභිරමණය කිරීමේ කාර්යයක් හට ගැනීම දැකීමේ කාර්යයක් ඒ සංසිද්ධියෙන් ගැලවීම නිරෝධය දකින්නයි කියලා කියන්නේ ඒ ස්පර්ශී ගිවිලා යන වෙලාවේදී ඒ ගිවි යන හැටි බලසි. ගිවි යන හැටි බලසි කියන ස්පර්ශ නිරෝධය කියලා මූල ධර්ම වශයෙන් අපිට මෙතන අඳුරගන්න පුළුවන් නිසා ඒ ඉන්දිය භාවනා ගැන කතා කරනකොට ඉන්දිය සංවරය ගැන කතා කරනකොට සර්වඥ සඳහන් කරන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායින් හෝති නානුපියංජනක් ගායින් හෝති යත්වාදි කරන මේකන් අසංගතං විරක්කම් උපච්චති පාපක කුසල ධර්මා තත්ත සංවරාය රූපයක් දකින්නකොට ඒ රූපයේ ව්‍යංජනන ව්‍යංජන ගන්න කියොත් නිමිති ගන්න කියොත් ඒ කියන්නේ අනිවාර්යම රූපය අභිරමණය කරන මේ බව දන්නා වූ යෝගාවචරයා සක්මන් කරගෙන ඉන්නකොට රූපයක් දැක්කට පස්සේ නෑ නිමිත්තක් ගායි හෝති නාන ව්‍යංජනක් ආයි හෝති. ඒ නිමිති ගන්න යන්නේ නෑ ව්‍යංජන ගන්න යන්නේ නෑ. යත්වාදි කරන මේකන් අසංගතන් විරක්. යම් ආකාරයකින් සතියේතරව ගත කරන්න විලා පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම තියෙනවනම් අන්න ඒක මතු නොවීම පිණිස යත්වාදි කරන මේකන් අසංගතන් විරක් තම් පච්චිත පාපක අකුසල ධර්ම තත්ත්ව සංවරය අපේ තාම පහළ වෙච්ච නැති ඒ මත්තර පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම පහළ නොවීම පිණිස සංවර වෙනවයි කියලා කියන්නේ මේ රූපය දැකලා තියෙන දැන් එමින් පවතිනතරතුරු බහුල වෙමින් පවතිනවා. ඒක ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් කරන්නේ අංග ප්‍රත්‍යංග ගැනීමක් කරන්නේ. එතකොට මේ යෝගාවචරයට ඒ දකපු රූපේ කෙලෙසෙන තියෙන අවස්ථාව අඩුයි නැවත සක්මට යන්න කියන්නේ. මේකට කියනවා ඉන්දිය ධර්ම. මේ මහණේක කොච්චර සියුම් එන්නේ සම්මර කියලා කියන්නේ සීලයට ආසන්න වෙන කාරණා. සම්මර සීලය කියලා අපි දෙකට සම්බන්ධ කරන්නේ. ඒ නිසා මේ ඉන්දිය සම්මර කියලා කියන හොගා තාක්ෂණික වැඩ. අපිට ඒක මේ ගහලා බැනලා මේක බලන්න එපයි කියලා කබරයක් ලනුකින් ඇදලා ඇද්දා වගේ කරන එක සම්මරේ නෙවෙයි. ඒක වෙනම කතාවක්. මේ සම්මරේ කියලා කියන්නේ හිතේ රූපේ දකින්නකොටම මේක දිගේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ රූපයක් දක්නකොට ඇස් දෙක විතර නෙවෙයි කටත් ඇරෙනවා. අදත් කරලා බලන්නවා කියලා කියන්නේ ඒක වැක්කෙනවා කියන කෙලස්. මේක දැනගෙන රූපේ දකින්නකොටම මේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම අංග ප්‍රත්‍යංග ගැනීම නොපහළ වෙච්ච කෙලෙස් පහළ වීමට ඇති හේතුවක් නම් ඔක්කොම අනිත් පැත්ත දාන්න පුළුවන් ඇවිදින කකුලේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම අංග ප්‍රත්‍යංග ගැනීම කකුලේ හිත පිටන යෑමට ආකර්ෂණ ශක්තියක් වෙනවා. ඒක එහෙමනම් Taman දන්නවනම් මම දැන් සක්පක් කරන්න කරන ගිහිල්ලා කෙළවරට යනකොට හිත පිට යන්නේ වැඩි. নানা ආකාර බහුරූපෝලක් තියෙනවා. මම මෙතනින් ආරස්සා වෙන්න නම් මොකද කරන්නේ? මේ දකින්න තියෙන රූප, ඇහන තියෙන ශබ්දවල ව්‍යංජන අනුව්‍යංජන බලන වෙනුවට ඇවිදිමින් යන පයේ විස්තර අස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සියරම බල බල හිටියොත් හිත එතන කාන්නම් ඇලෝගේ පිටට ගලවලා යන්න තියෙන වැඩි අඩුයි ඒ නිසා මෙතනදී යෝගාවචරය මූල කර්මස්ථානයේ ව්‍යංජන අනුව්‍යංජන බැලීම අංග ප්‍රත්‍යංග බැලීම මූල කර්මස්ථාන කරන සාධරයක් වශයෙන් මූල කර්මස්ථානේ කඩාගෙන එන බාධා කරන්න එන අනෙකුත් රූප සත්ත්ව ගන්ධ රස කියන බව ද්විතීයි අරමුණ වල ව්‍යංජනාන ව්‍යංජන බැලීම රූප කර්මස්ථාන කරන අනදරයක් ලෙස අගෞරවයක් කරදරයක් ලෙස සලකනවා. ඒ මතින් පහළ වෙන තියෙන ඉදිකීම කෙලස් පහළ නොවීමට ගන්න ප්‍රයත්නයේ කියනවා ඉන්දිය සංස්කෘතිය. ඒක නිසා සමහර විටක කියනවා වීර්ය චෛත්‍යය කරන්නේ එන්න තියෙන කෙලෙස් නොයෙන්න වැටපත්. සතිචෛතසිකය කරන්නේ ඇතුළ බලකොට්ටු කඩන අප ඇතුළට ආපු කෙලෙස් ටික හල්මන. මේකෙන් අත්නතක. අත්නතක ගත්ත පස්සේ තමයි අපිට බලකොට්ටු ඇතුලේ සතු සේනාවක් නැහැ, ඔත්තුකාරයෝ නැහැ කියලා අල්ලගන්න පුළුවන්. දැන් අපි ශරීරයට විසිපිජ නොයෙන්න අපි සබන් පාවිච්චි කරලා ඥානදාන පරික්ෂකම් කරලා කිසි බීජ එන්න දෙන්නේ නැතුව අපි ශරීර ආශා කරනවා. ඒකට අපි කියනවා ශරීර ආරක්ෂාව. ශරීරයේ ඇතුළට කිසි බීජයක් ගියාම ලේවල කියනවා ප්‍රතිදේහ එහෙම නැත්නම් මේ ලිම්බ් ග්ලැන්ඩ්ස් එහෙම නැත්නම් කොටකට කරන්නේ. ඒකෙන් කරන්නේ ආපෝ විශ්බීජ මලලා. ওই දෙකම තියෙන කෙනාට තමයි අපි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් කියලා කියන්නේ. ඒ නිසා අපි වීර්යයෙන් කරන්නේ එන්න තියෙන කෙලෙස් නැති කරනවා. අපි හදන සක්මන හදන්නේ වහුරු කොළ නැති කරනවා. එහෙම තියෙන වෙලාවේ යන්නෙත් නෑ කරන්නේ. මොකද අපි දන්නවා ඒ වෙලාවට කියනවා කරගෙන යන්න බෑ. නමුත් කොච්චර හොඳට සක්මන හදා කොච්චර වේග කරන්නේ හිටිය හැරෙන වෙලාවේදී හිත පිට යන කෙනෙක් වැඩි බවක් අපි දන්නවා. ඒ වෙලාවේදී හොඳට තබන පයේ විස්තර වෙනකට වැඩිය හොඳින් බලන්න හිටියොත් හිත පිට යන තියෙන අඩුක අඩුකම නිසා පිටින් එන රූප සද්ද ගන්න වලින් බේරෙන්න පුළුවන් නිසා එතන ලෑස්ති වෙලා යන්නේ අරසවෙන්නේ. එහෙම යෝගාවචරය. ඒ සක්මණේකට ප්‍රභාව ගන්න යෝගාවචරයකට හදිසියේ හරි වෙන විශ්භාගතරකට යන්න සිද්ධ වුණොත් පැහැදිලිවම යන්නේ හරියට බෝවින ලෙඩක් තියෙන යන තැනකට යන කෙනෙක් හිත තමන්ගේ ඇඟට එන්නතක් අරගෙන යනවා. එයාලා මෙතන විෂපීජ සහිතතර මම එන්නත් කරගෙන ගියොත් ඇඟේ ප්‍රතිදේහ තියෙනවා. එතකොට විෂපීජය ආවට ඇඟ ලෑස්ති. අනිත් වගේ තමයි මේ පුද්ගලයා ලෑස්ති වෙලා යන්නේ. ඒක නිසා ඔය පින්වල භාරද්වාජ සූත්‍රයේදී ඒ පින්වල භාරද්වාජ ස්වාමීන් වහන්සේ රජුරවන්න දෙන කතාවේ අන්තිම අන්තිමටම ඇති වෙන රාග ద్వේෂ වගේ දේවල් වලට පෙන්නලා තියෙන මෙන්න මේ පුංචි පොයින්ට් එක. ඒ රජුරෝ උදේ රජුරෝ හරීම සම්පජ්ජෝත කියලා බොක්කේ කියන රජ කෙනෙක්. පසුබාහින් හැබැයි බුද්ධ ධර්මයට බැඳලා වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ රාජුරෝ දැකලා තියෙනවා මේ අරණ්‍ය වාසී ඉන්න හොඳ භද්‍ර යවුවට වයසින් තරුණ ලස්සන හාමුදුර කෙනෙක්. දැකලා මේ හා මේ රජුරට කල්පනා වෙනවලු මේ තරම් ලස්සන තරුණ වයසේ කෙනෙක් පැවිදි වෙලා කොහොමනම් රාගය යට කරගන්න. මේ වයස හොඳටම වර්ණ දශකයේ තියෙන ජීවිතය තමනුත් ලස්සනයි. ඒ නිසා මම මේ කාලේ නම් මට තිබුණේ පුළුවන් තරම් මේ ලස්සන රූප දකින්න දස්සන කාලය. ලස්සන ශබ්ද අහන්න කියන ශ්‍රවණ කාලය. ගන්ධ රස බලන්න. හොඳ බලන්න. රස බලන්න සුඛ භෝගී ආනවරණ දුක් මිත්‍ර කොට ඕන කරන ප්‍රියමනාප හිතවිලි ඇති කරපත් යුගයක්. මොකද මේ ආමතුරු බොහෝමත්ම පිරිච්ච භාවයෙන් අරණ්‍ය වාසීව ගත කරනවා. එතකොට මේ රාජ්‍යව කරන්නේ මේ ආමතුරුන්ට බන්දෑල්ලෝ ඉලම්පත ටික අරින් ගිහිල්ලා ගිහින් අල්පරා. යාල් කරන්නේ යාල් කරන්නේ වෙලා ඉතින් සම්බන්ධ කරලා ඉතින් රජ කෙනෙක් ඉන්න ආමතුරු සමුග්‍රහයක්. අන්න උච්චාමතුරුනේ මේ වයසේදී ගොඩාක් ආශාවල් වෙනවානේ. පොඩි ආමතුරු ওই ජීවිත උච්චර ලස්සන කැලේක වෙලා කොහොමද මේ සන්තෝෂෙ පිළිචිගතිය ඡාස සම්පත්‍ය කර කර ඊට පස්සේ කියන රජු කියන කතාව ඇත්ත මටත් ආසාවල් වෙනවා මටත් ආසාවල් ආපුවාම මේ කාම ආසාවල් වෙනවා ස්ත්‍රීන් දකින්නකොට මට මේ පිළිමත ආසාවල් පහළ වෙනවා ඉතින් හාමුදුරුවෝ රජු දෙවියන් කියනවා මොකද පොඩි හාමුදුරුවෝ ඒ වෙලාවට කරන්නේ කොහොමද මේක මේක බේරගන්නේ ඒක කියනවා වැඩිමහල් කාන්තාවක් දැක්කොත් මම යාම්ම කියලා කරා බාලණ කෙනෙක් આવොත් මගේ නංගි කියලා හිතා ගන්නවා. සමවයසි කෙනෙක් આવොත් සහෝදරියක් කියලා හිතා ගන්නවා. මේ පිළිකලා මම ඒ ඥාතිත්වයේ ගන්නකොට මගේ හිත කීකරුවා. ටිකක් සදාචාරගත. ඒකට හාමුදුරන්න පොඩි රජුරන්න පොඩි හිනාවක්. ඊළඟට කියලා කියන පොඩි හාමුදුරුවෝ එහෙම නතර වෙනවා නම් බොහොම හොඳයි. ඔබ වහන්සේ ඉදිරි මහානකම කරගෙන යන්න. නමුත් රාගය ඇති නම් පොඩි හාමුදුරුවනේ නෑදෑකමක් නැහැ. ඔක්කොම ජීන්නේ ඒ එළිය තමයි අඳුරට ගියාට පස්සේ ඔය එකක් එක. ඉතින් පොඩි ආම්සන් මේ ප්‍රශ්නේ හාන්ඩ විච් කරන කනදාතුන අනවශ්‍ය ප්‍රශ්නයක් අහලා වුණාට විශේෂකපිට ඔබ වහන්සේ සතුටින් මානකම කරනවා කරගෙන යන්නේ කියලා කියනකොට පොඩි ආම්සන් තේරෙනවා රජ්ජුරෝ උත්තරේට කැමති. රජ්ජුරෝ මේ මන්දි උත්තරේ සතුටුදායක. ඊට පස්සේ කියනවා රජතුමනි ඒ පුංචි කාමයක් ආපුවම තමයි අපි ওই විදිහට උත්තරේ ලැබෙන්නේ නෑදෑකම මාතස්ස මාත මාතු චිත්ත උපාදීති කියන මාවක් කියලා හිතලා ගන්නවා කියලා හිතලා උදේ කියලා හිතලා ගන්න. එමෙ නැචුරත් අපි දෙතිස් කුණ ප්‍රභාවනාව කරනවා. දෙතිස් කුණ භාවනා කියලා කියන්නේ පාරේ අපිල මැරලා ගිය මිනිහකෝ කපලා දාලා තියෙන මිනිහක දිහා බලද්දී ඒ කුණ පිටියා බලනකොට ඒ රාගේ අනිත් පැත්ත ඇති වෙන දුකුත්සා පිළිකුල ඉතින් ඒ අර මිනි කුණක තියෙන දේවල්ම තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේ ශරීරය විග්‍රහ කරලා බලුවොත් කුණ වලට කරලා බලුවොත් එකතු කරලා ගිජී වශයෙන් කියන කොට කහස වුණාට කැලි කපල දීපෝ කම්ම කවදාකවත් ඒ ආසාව ඇති. අපි ගත්තොත් ලෞකික උපමාවක් වුණත් වෙනස් වූයේ හොඳ බේස් කාර්යයක් කරන්නේ වෙලා ෂෝරූම් එකේ දිලිසෙන්ද දාලා කියනකොට ඒක අඹගෙඩියක් වගේ මුතුම ගාණක් දීලා මිනිස්සු ගන්න. ඉතින් මේ කම්පැනි දන්න හොඳටම දන්න. නමුත් කාර් එකේ කෑලි ඔක්කොම ගලවලා තිබ්බොත් එක කෑල්ලක තියනවාද බලන්න ලස්සන පෙනුමක්. උතුම විකෘති පාටවක් තියෙන මචං ගෑනිලා පොඩි එකේ සෙල්ලම් කරන්නවත් ගන්න එකක් නැහැ කියලා කියනවා කෑලි ගලවලා. නමුත් ආයේ ෆිට කරලා තිබ්බහම උතුමාකාර අර තනි තනි කෑලි වල වටිනාකමට වැඩි වටිනාකමක් වෙනවා ෆිනිෂ්. ඒකට තමයි අරසාව මේ මැදින් වෙන්නේ. කැයිලෝ. ඉතින් මේක මේ ආපතෝ කිව්වට පස්සේ කියනවා ජීවිතයේ මධ්‍යම ප්‍රමාණයේ රාගයක් આવොත් එහෙම අපි දේශිස් කුණප කතාවේ පිළිකුල් භාවනාවෙන් මේ එතකොට රජුට කඩපැත්තක් පුස්කල ටිකක් ප්‍රඥාවට hina වෙලා කියනවා පොඩි ආඳුනේ රාගය ඇති වුණොත් මිනිස්සු මැරිච්ච ඉති රූපත් එක්ක ක්‍රමණය කරනවා ඒ තරම්ම මේක තරම් නොවන වැඩ කරනවා. ඒ නිසා ඔබ වහන්සේට එන්න රාගයේ උන්ට වළක්වන්න පුළුවන් නම් ඔබ වහන්සේ හරි වාසනාවන්තයි. ඔබ වහන්සේ ඒක කරගෙන යන්න මේ ශිෂ්ටේ මම විතර දන්න කෙනෙක් නෑ. රජුරෝ කියන්නේ කාමයට රජුරෝ. වෙන මොකට රාජකම් කරන්නේ? අද අද උනත් බලන්නේ රජුරෝ කාමයෙන් තමයි රජ අනික් ඔක්කොම කාටක් කියන්නේ. ඒ කියන්නේ අන්තපුරයක් තියාන රජුරෝ කවදාකවත් රජුන් කරන කවදාකවත් කාමීත්‍යචාර නඩුවක් හට කියන කියලා අහපෑ. මොකද රජුරෝගේ තමයි හැම ගෑණියක්. රජුරන් ඕන නම් තමයි තාමිනීකට දෙන්නේ නැත්තම් රටේ ඉපන් හැමදේම මගේ කියන තමයි රජු කිව්වා. රජුරන් නිසා මිත්‍යාචාරයක් නැහැ. ඔක්කොම ආචාරයක්. ඉතින් රජුරෝ hina වුණාට පස්සේ පොඩි හමුදු දැනගන්නවා මේ රජු මේ උත්තරේ කැමති නැහැ. ඊට පස්සේ කියනවා රජුනි මේ මධ්‍යම ප්‍රමාණයේ කාමයක් ආවම තමයි යොමුwidetilde අපි අසුභාවන කරන්නේ එහෙම නැත්නම් අපි ප්‍රමාදීව එළඹ සිටීමෙන් ගත කිරීමේ ඉන්දිය සංවරයේ කිදීමේ අපි ඒක වරක්. මේ වෙලාවේ තාම්දුනතර ලන්න රජුනතර ලන්න මොකක්ද මේ කියන්නේ. ඊට පස්සේ ඒ චක්කුණා රූපං දිස්වා න නිමිත්තකායි නාම ව්‍යංජනකායි යෝති අත්වාද කරන මේකන් අසංගතපියන්ත තත්ත සංවරය ආපජ්ජති ඇහැට රූපයක් දැක්කට පස්සේ ලක්ෂණ රූපේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්නේ නැහැ අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ නැහැ කාම භාව වෙලා නැහැ කි අකුසල ධර්ම පහළ නොවීම පිණිස හිත ප්‍රතිශක්තිගත කරනවා. ඒ ප්‍රතිශක්තිගත කිරුවොත් ඒ පුද්ගලයාට ඔය මාතෘ හිතෝ දුහිතෘ හිත ඇති කරගත්තට වඩා අසු භාවනාවකට වඩා එන්නකොටම රාගය හෝ ද්වේෂය එන්නකොටම දැක්කොත් දැකලා ඒ පිළිබඳව ආධාර නොකරන එහෙම නැත්නම් උඩගිනි නොදෙන මානසිකත්වයක් ඇති කරගත්තොත් නැතකරනවා. ඒක රජුර කවදාකත් ඊට පස්සේ රජුර වාඩි වෙලා කුමාරයන් අහ ගන්නවා ආමුදුරගේ මොකද්ද මේ කියලා. ඒකෝට රජුර කියනවා මේක නම් ඇත්ත පොඩි ආව. ඒ මොකද රජුර කියනවා ඊට පස්සේ මම කවදා හෝ මේ රජාඳුන් ඇඳගෙන විභූෂණ පාගන හිටියට බැරි වෙලා හෝ මට අහම්බෙන් අන්තපුරයට යන්න මගේ රාජලීලාවෙන් මට එන්න හම්බ වෙයි. අන්තපුර ස්ත්‍රීගේ මායාවල් වලට මම අහුවා. යම් වෙලාවක මම දන්නවනම් යන්නේ අන්තපුරේට කියලා මම පෙර කාර්යයක් කියන මුරසේ සද්දාගෙන පාවඩ පිටින් ගියොත් මට රජෙක් විදියට කියලා රජෙක් විදියට එන්න පුළුවන් මම දන්න නිසා අන්තපුරේට යන්නේ. ඒ නිසා දැනගෙන එළඹ සිටි ගතිය සූදානම් වෙන්නේ බේරෙන්න පුළුවන්. මේක සාමාන්‍ය විපස්සනාමය ක්‍රමයක්. බැරි නම් තමයි අසුභ භවනා කියන්නේ. ඒකටත් යටින් තමයි සදාචාරය කියන්නේ. සදාචාරයෙන් බේරන්න බැරි නම් අපි අසුභ භවනා කියන්නේ. අසුභ භවනාත් බැරි නම් අතාරින්න ඕන නැහැ. එන්න මෙනකොටම ඒ වේදනා චෛතසිකයේ චක්කු සංපස්සජ සෝත සංපස්සජ ගහන ජීව කොයි එකවත් ඒක ස්පර්ශයෙන් පස්සේ තමයි ලැබුණාට පස්සේ තමයි මනාපමනාපම පහළ වෙන්නේ ඒක ඇතුලේ තියෙන එක ඒ වුණත් ස්පර්ශය වෙනකොටම ඒක ව්‍යංජන අනුව්‍යංජන නොගැනීම අංග ප්‍රත්‍යංග නොබැලීම අපි ඒක කීකර කරමු ආනේ කීකරකම ඇති කරගන්න පුළුවන් වුණොත් ඒක ඕනම තැනක රාගයට විතරක් නෙවෙයි ද්වේෂයට කරනවා ඇහැට විතරක් නෙවෙයි කනට නාසයට දිවට කයට හැම දෙයකටම අන්නර එලඹ සිටිනවා නැත්නම් ලෑස්ති වෙලා යනවා කියන කියන ගතිය උතුමාකාර මන්ත්‍රයක් යන්ත්‍රයක් ඕනෙම තැනක මෙන්න මේ සූදානම් බව මේ කියන්නේ එළඹ සිටි ගතිය තමයි යෝගාවචරයේ අත්‍යන්ත ලක්ෂණ මොකද මේ බලදක්ෂ ව්‍යාපාරය ඇති කරනකොට බේන් බව සාමතුමා කිව්වේ පළවෙනිම නීතිය තමයි සූදානම් සති be prepared ඒකේ ඉන්න එක රහසක් මතක තියාගන්න වෙනවා. දකින්න හැම රූපයක්ම දුකක්. දකින්න ආහාර ආහන හැම ශබ්දයක්ම දුකක්. වදින හැම ගඳක්ම දුකක්. හැම රසයක්ම දුකක්. හැම පහසක්ම දුකක්. හැම හිතිවිල්ලක්ම දුකක්. මේ පංච උපාදාන ස්කන්ධ වශයෙන් කියන රූප වේදනා සංඥා සංකාර සියල්ල සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියනකොට අපිට පේන්නේ බුදුහාමුදුරුවෝ මේ ලස්සන සුන්දර ලෝකේ කටපැත්තක් පෙන්නනවා. මුතුනාදී දන්නවා මේකට ප්‍රේම කරන්න ගිහිල්ලා මේක ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගිහිල්ලා අපි කොච්චරනම් පටලවිලක පැටිලා කියලා කියනවා අන්තිමට අපි ආසන්න භාව ප්‍රකාශ කරනවා අහිංසක භාව ප්‍රකාශ කරනවා ඇයි මේ දේ මට සිද්ධ වෙන්නේ මෙච්චර තපස් රකින්න මට ඇයි මේ රාගය මෙච්චර මෛත්‍රී භාවනා කරන මට ඇයි මේ ද්වේෂය පහළ මෙච්චර මේ කල්යන්තන් අසුරෙන් බන ධර්ම කරනවට මෝහේ පහළ වෙන්නේ ඇයි කියලා අපිට ඒ චිත්තක්ෂණය පහළ වෙනදී තේරුම් ගන්න බැරි වෙනවා අපි මේ චිත්තක්ෂණයෙන් දෙපිට දෙපැත්තේ ඉන්න දෙකේම චිත්තක්ෂණවල තියෙන්නේ අපි රූප බැලීම මංගලයක් කියලා හිතනවා. ශබ්ද ඇහිම මංගලයක් කියලා හිතනවා. නැත්නම් අඩුගානේ මේ රූප වල මේ පැත්ත මංගලයක් කියලා. බුදු දනහසේ කියන මේක කම්මාසුචි බෙට්ටක්. මුල ගැත්තක් මැද ගැත්තක් හොදලා ගැත්තක් මේකේ ගණ්ඩම දෙයක් නැහැ කියන එක තමයි තේරෙන්නේ තේරුම් ගත යුතු වෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳිලා මොනවාක්වත් තේරෙන්නේ නැති වෙලා තමයි ජීවිතයට කිට්ටුම තැන. වෙන්නේ මොකද? ඉතින් ගියාම කම්මැලි. ඉතින් ගියාම නීරසයි. ඉතින් ගියාම ඒකාකාරයි. ඉතින් ගියාම තනි වෙනවා. බයක් අසම්මගතියක් පහළ වෙනවා. අපිට මේ කෙලස් කකා හිටපු හිතට ඒ කෙලස් ටික නැති වුණාට පස්සේ නිකන් පාළුව කියලා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ඌරා අසුචි කාල ජීවත් වෙන සතා. ඒ සතා සිමෙන්ති කොටුවක් උඩ දාලා උට හොඳ මිහිරි ආහාර දීලා ජීවත් කෙරුවට ඒ ඌරු කොටු හදන මිනිස්සු දැනගත්ත ටික කාලයක් අන්න ලෙඩක් එනවා. ඒකට රත් වුණතාවය කියලා කියනවා. ලේවල තියෙන හීමෝග්ලෝබින් ප්‍රමාණය අඩු වෙනවා. ඕ නිකන් සුදුමැලි. මොන බෙහෙත් දුන්නත් මොන මේ විටමින් දුන්නත් හරියන්නේ. ප්ලාස්ටික්ක් දාලා ප්ලාස්ටික්ත් එක සෙල්ලම් කරන්න කියපුවම හරියයි. ඉතින් ඌරු කොටුවක කියන කුණු ප්ලාස්ටික්ක් බක්කියක දාලා කියන්නේ කියලා වරිමඩ ගිලෙන්න හොස්ස ගහලා ඒකේ ඉන්න අර විස බීජ ටික උගේ අත්‍යවශ්‍ය ආකාරයක්. ඌට හැමදාම 5 star hotel එකේම කඩ දුන්නට ඌට සපක්. ඌට ඉඳපු ගමන් සයිබර් කඩේකට යනවා. ඉන්නේ ඒ කුණ කාලාවේ නැත්තම් ඌගේ බොක්කට හරියනවා. ඒ නිසා තව අපිට කීයර බීමැස්සෝ අල්ලන මිනිස්සු අම්මලකට ඇවිල්ලා කියනවා එදා ලොකුවක් මා බීමැස්සෝ ඕන තැනක තිබුණත් අල්ලන්නේ බීමැස්ස කියලා මම කියන්නේ. ඌ කියනවා මේ බීමැස්ස මේපෙනි හදනකොට අසුචිලුමි මූත්‍රාලුමි ටික ටික ගන්නවා. නැත්තම් මේකනේ රස වෙන්නේ නැහැ. ඒකලෝ අමෘතයක් බවටපත් වෙන්නේ. ඒකට පොඩ්ඩක් අසුචි වැටෙනවා. පොඩ්ඩක් මූත්‍රා වැටෙනකොට බලන්න මීනක දින කුණු කාණුවෝ කොනතු ගියේ. මූත්‍රා කරන කෙනෙක් තුවාලා ගියේ. අපිට පේන්නේ මේක රාජභෝජනයක් වශයෙන් තමයි. ඒ සෑම දෙයක් හදලා තියෙනවා කුණක් එක තමයි. බුදු දනන්ද කියනවාගේ රාජභෝජනයක් ඇත්තම ජීවි කුණ විතරයි. අපේ හිතත් ඒ ඌරෙක් වාගේ නල්ලවලාර අනපානියට දාලා අනපාන සංසිද්ධ විවේකයන්ට එනකොට අපිට රත් වුණතාවය හැදෙනවා වගේ උරන්ඩ පාරුව. කම්මැලි ගතියක් එනවා, නීරස ගතියක් එනවා, බය ගතියක් එනවා, අසන්න ගතියක් එනවා. ඉතින් මේක දන්නවනම් ආශාව, කැමැත්ත, ප්‍රේමය, කාංසාවේ නීරසකම ඒකාකාරීකම නිවන. ඒ තමයි පෙන්වන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. ඒ මනුස්සයා ඒක සාධනීය පැත්තට ගන්නවා. කොච්චර භාවනා කරවත් ඒ දේ දන්නේ නැත්නම් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් කිංචානුගම්ම සීලවා කියන දර්ශනයක් සහ දෘෂ්ටියක් නැති කෙනා කොච්චර භාවනා කරත් ඒ සංදිස්ථාන දාහට පස්සේ ආපවෘතු කෙලෙස් කරපරයි. ඒ නිසා කායන පස්සනාවේ මේක බැන්නොයි කියලා හිතනවා. දැනෙන බුද්ධ ඥානචි කියන රූප බැලුවා දුක. පෙනුණා දුකක්. ගන්ධකට පහස හැම එකෙම දුකක්. ඒ නිසා ඇහැට රූපයක් නොපෙන්න චක්කු විඥානයේ සිස්සාම ගත හිතේ එයා සමානව සෝත විඥානයේ විස්්‍රාම ගත හිත. එයා සමාන ධාන විඥානයේ විස්්‍රාම ගත හිත. එයා සමාන ජීව විඥානයේ විස්්‍රාම ගත හිත. එයා සමාන කාය විඥානයේ විස්්‍රාම ගත හිත. එයා සමාන මනෝ විඥානයේ විස්්‍රාම ගත හිතක් තමයි එකම ආනාපාන හිත කියලා ආනාපානෙ ගෙවල දැම්මට පස්සේ 100 100ක් නැති වුණාට ඔතන තියෙන්නේ කිසියම් ඉන්ද්‍රියක් විශේෂ විශේෂී කියන නෝකිය එහෙම නැත්නම් විවිධාංගිකරණයට ප්‍රත්‍යක්ෂණටි විඥානයේ ගෙට එන වෙලාව. ගෙමෙද්දට එන වෙලාව ඒක තමයි අපිට හරි පාඩුවක් වෙන්නේ. ඒතර කායනපසනාවෙන් ඉතින් කියලා මේක ලොකු ජාග්‍රහණයක් කියලා එතන හැකිතාක් දුරට මේ නික්ලේශී භාවයේ විකට පවත්තගෙන යන්න ගියොත් එන්නේ ඒ යෝගාවචරණ විතරක් මේ හැට රූපයක් දකින්නකොට මත් වෙනකොටම දකින්න සුදුයි. දැක ගන්නා තරමට සතිය දිනු කරන්න. මොකද අර කායන වසනන් කියනකු සතිය සාස්මාතිය එවගේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙච්ච සෑම විඥාන වටගාමි නේ. කෙලෙසකට. විශේෂයෙන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා මනාපමනම දෙක අහුණා නම් ඒක හොඳම සාක්ෂියක් තමයි අනිවාර්යම සංසාර දික්ක මනාපමනාප දෙක නැති වෙනකොට කම්මැලිකම පහළ වෙනවා. ඒකෙන් පේන කියලා අපි කෙලෙස් වලට කොච්චර ආදරය කරනවා. මෙන්න මේ ඔක්කොම කපාගෙන තමයි ආනාපානෙත් දාලා ආනාපානෙ සක්ෂින් වුණාට පස්සේ විවේකයෙන් දෙනකොට දැන් මේ දුකේ ගෙවන් කීමක් වෙලා තියෙන්නේ. හිත ඇවිල්ලා තියෙන්නේ ඉන්ද්‍රියපත් තත්ත්වේ ඉඳලා විඥානේ නැදට ඇවිල්ලා තියෙන්නේ මට මේකත් මහ දූප මහ දූප මේ සංසාරයක් මත සංසාර සාගරයක් දැක් කරගත් දීපතක් වගේ වියලි බිමක් කියලා තේරුම් අරගත්ත කෙනාට කාණ ප්‍රශ්න දක්ව විචිකනට මේ කියන විදිහේ වේදනන ප්‍රශ්න ශාස්ත්‍රී යම් ප්‍රමාණයකට වැටෙන්නේ නැතුව යන්න පුළුවන් ගැතියි. ඒක නිසා ඉතින් පුහුණු කරන එක නා ශේෂයෙන් ඉදිරියට වැඩ කරනකොට නැත්නම් සක්මන් කරනකොට උනන්දු වෙන්න ඕනේ රූප බලන වෙලාවේදී අනිවාර්යෙන් බලන බවවත් ගහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි පහස බලනවා නෙවෙයි බලනවා එසියමක් අහන වෙලාවක මේක රස බලනවා බලන අහන වෙලාවේදී බලනවා නෙවෙයි ගන්න බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි විඳිනවා නෙවෙයි අහනවා ආනිදී වින් කරගෙන ගැනීමට එදිනදා ජීවිතයේ කියනවා මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන්නේ සෙනගනක් තල්වි කියන වෙලාවට මෙනෙහි කරනකොට අපිට පේනවා පිස්සු වෙනිච්ච වඳුරෙක් වගේ. මේ හිතේ කිසිම න්‍යායපත්‍යක් නැහැ. එහෙම දුවනවා. ඒ දුවන කමට පණිනගිනුන්ට ඉනිමම් මැදිල්ල තමයි අපි මේ රූප පෙන්වන්න හදනවා ශබ්ද අසන්න හදනවා ගන්ධ රස පහසෙන් මේ හිත පිස්සුවට හදන එකේ ආහිත තැම්පත් වෙන වැඩට සාපේක්ෂ ආත්මසින් විරුද්ධ වැඩක් මේකේ තියෙන මේකට තියෙන උත්තරය තමයි කැලියට කැලියට කියලා පෙන්වන රූප මනනන්දනීය නෑ ඇහෙන ශබ්ද ස්වභාවික සත්‍ය. ගන්ධ රස පහස සියල්ලම පුරවරයක කියන නගරයක කියන කුප්පර ගතිය. ඒක නිසා සර්වඥයන් සඳහන් කර තිනවා ජීව කාමභෝගී වණිය රමණී කරන්නේ. නික්ලිහි රහතන් වහන්සේලා නගරය අභිරමණය කරන්නේ. ඒගොල්ලෝ වණිය අභිරමණය කරනවා. ඉතින් ඒකෙම පේන තියෙනවා එයත් මේ හිත කොයි පැත්තටද යොමු කරවලා කියන්නේ. ඒක නිසා අද ওই බටහිර කට්ටිය විදිහට අපේ රට දියුණුවද නැද්ද? අපි යන්නේ ඉස්සරහටද පස්සටද කියලා මනින්න මේ ආර්ථික ප්‍රමාණ වගේක් දාගන්නවා. දේශපාලන ප්‍රමාණ වගේක් තියෙනවා. සමාජික ප්‍රමාණ කියනවා සීරම මාර්ගපාක්ෂික. රට දියුණු වෙනවාද කියලා කියන්නේ යණ යන තැන පුර හදලා පුරංගනාවන් සහ පුර වැසියන්ගේ අලංකාර කරලා රූපයන්ගේ සත්‍යයන්ගේ ගන්ධයේ පතේ පුරෝලා ඥානිනුට කියන පොරක්. කැලේ තිබ්බහම ඒ වනචර ගතිය. ඒක කපන්න ඕනේ, ඒක එලි කරන්න ඕනේ, ඒක නිවල නගර හදන්න. එතකොට ඒගොල්ලෝ ලකුණු දෙනවා. අම්බල පළවෙනි තුන්වෙනි ලෝකේ රටක ඉඳලා දෙවෙනි ලෝකේට ආවා, දෙවෙනි ලෝකේ ඉඳලා පළවෙනි ලෝකේට ආවයි කියලා උන්දලාගේ ලකුණු මොකද නැත්තේ? සේරම මාරපාක්ෂය තානතු කියනවා ඒකාන්තම මිත්‍යා සංකල්පයක් මත ඉතල තියෙන. කද්දාක මේ මැරලා ගියොත් ඔය කියන ආර්ථික සමෘද්ධිය ලැබෙයි. සදාචාරී වේ. ආධ්‍යාත්මික ගමනට කිරින්ට වැටේ. හැබැයි බුදුචානන්සේ කොච්චර ශක්තිමත් කියනවනම් උන්වහන්සේ කියනවා එවැනි සංකර වෙච්ච සමාජයක පවා හරියට විපස්සනාව දැනගන්න. විපස්සනා වශී කරගන්න පුළුවන් නම් මේ මනුෂයාට මේ ලෝකයේ තියෙන සංකර භාවයෙන් විසඳිලා වේගිලා කැලේ ඉන්නා වගේ නගරේ ඉන්න පුළුවන් ශක්තියක්. ඒක නිසා ඒ ලැබෙන ලැබෙන අවස්ථාවේ ලැබෙන සමාධිය ලැබෙන සතිය වශී කර ගන්න පුළුවන් නම් බුදුදහම කියනවා මහණෙනි මේ හිමාල පර්වතය උනත් බලන්න පුළුවන්. ඔය කමකට නැති අවිද්‍යාව ගැන කුමන කතාවක්. හිමාලය දෙපළු කරන්න පුළුවන් මේ සතිය මේ සමාධිය දිනු කරගෙන යනවනම් එතකොට අපි මේ උත්සාහ කරන් හදන අවිද්‍යාව ගැන කතා කරමු. නිසා මේක බලාපොරොත්තු සුන් කරන්න කතාවක් නෙවෙයි. ක්‍රමානුකූලව ජීවිත සමීකරණ දිගේ දියුණු කරගෙන යනකොට එකින් එකට එකින් එකට ධර්ම પરම්පරා වැඩෙනකොට ඒ පුද්ගලයා තුළ නොතිබිච්ච තරම් ශක්ති කොට නැගෙන පටන් ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යම ගැන්නේ. ඒ නිසා කඩ කඩ නතර කර කර බිබි කී කපරණ යම ගැන්නේ. කඩ කඩ වෙන්නේ කියන්නේ තමයි එන්නේ එන්නේ කස්ක වෙන ගතියක් ගැම්මින ගතියක්. හදාගන්න එකට ජීවන්නේක් සාක්ෂි කරගන්න එපා මොකද ජීවන්නේකට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම තමන්ගේ දක්ෂකම. එතන අපි කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. එනතන පෙරගෙන ආපු උබ්බේකට කුසල කියන කෙනා ඒක හදාගන්නවා. ඒ හදාගන්න වෙලාවේ මේ සර්වඥාන්සේ පෙන්වන මේ ධර්ම කාරණා හරි වැදගත්. ඒ වගේම තමයි භාවනා කරන ලැබෙන අත්දැකීම් හරි වැදගත්. වැරද්දක් පව හරියට ගත්තා කොහොම ගොනු වෙච්ච වෙලාවක තමයි අපිට මේ කතා රූප ධර්මයේ පිළිවෙත් දක්තරක් ඇති වෙච්ච වෙලාවක තමයි වේදනාව වගේ චෛසික ධර්ම පිළිබඳව සතියේ කාර්යක්ෂම භාවය එහෙම නැත්නම් කුරුබෝටි භාවය පුරුදු කරන්න පුළුවන් වෙන නිසා පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ මේ කයේ කය අනුබලමින් කය සංසිඳ වීමේ කටයුත්තේමයි ඒකමයි ඉස්සරහට තියෙන චෛත්‍ය ධර්ම නාම ධර්ම සංසිද්ධ වීමේ අවශ්‍යතාවය. පරියන්කයක් සාර්ථක වුණා කියන්නේ ඒ තරම් පටන් ගන්න තරම්ම ඒ තරම්ම සීම සූක්ෂම තත්ත්වයට යනකම් යන්න ඕනේ යනකොට හිතන්නේ මේ ගෙවෙන්නේ දුක දුක ගෙනුනට පස්සේ දැනෙන්නේ මේ නිවනේ ලකුණු වගේ. නැත්නම් නිවනේ පෙරහුරුවක් අන්න ඒක අගේ කරන්න ගන්න තික්කනාට හරි අමාරුයි ගැම්මක් ඇති කරගන්න. ඒ නිසා මේ දේශනා කරන හැම දේශනා වාරයකට වගේ අපි මේ සම්දිස්ථානෙට හිතපත් කරගන්න උත්සාහ කරනවා. නැවත නැවතත් මේපත් කරගන්න අපි උත්සාහ කරන්නේ අපේ කියන පරණි පරණි මලකට කාච්ච කල්‍යාණ ආඩම්බරයන් පැත්තකට දාලා මේ අලුත් මීම කල් කෝදුවක් ඉස්සරහට තියාගෙන විපස්සනා පැත්තෙන් සෞඛ්‍යන්ත පින්නර පැත්තේ ගිහිල්ලා අපි කරගෙන යන භාවනාවට ඒ කරන පන්නර ඒ කරන ප්‍රතිශක්ති ලබා දුන්නොත් ඒක අපිට ජීවිතේ අපිට කරගන්න පුළුවන් උසස්ම අර්ථ සිද්ධි බවට පත් වෙනවා ඒ නිසා එවැනි දේවල් වලදී ගත කරන මේ යන්න මේ ධර්ම කොටස උදව්පකාර කරලා ඉදිරියට යාගෙන යම් බාධාවක් දුරු කරගෙන අනුපස්සනාවක් නෙවෙයි වේදනාව සම්බන්ධ අනුපස්සනාවක් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනචීන උදා වේවා කියලා. කියන විරදවන්ට සුළු වේලාවක් අපි අර ගන්නවා මේ සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන කෝ ධර්ම වාචිකා කියනවා දේශනා ප්‍රශීර්ෂේ කරුණාකර කියනවා ඉදිරිපත් කරන්න කියලා මම මයික් එක ආරම්භ කරනවා භාවය කියන්නේ මතක් කරගත යුතු නැත්නම් අපිට පුළුවන් උත්පත්තිගත සටහනේ අවධානය සමාප්ත කිරීමක් සඳහා කිරීමක් වශයෙන් සංවිධානය කරන පේන පිළිසිද්ධ නාරක් පමුණවල ඥාතිලක් ඉගෙනීමේ වගේම මේ පරමාර්ථයේ ජීවිතවත් කර ගැනීම සහ ඉදු කර ගැනීම අනුමೋದනා චීත්තෙන් ගාථා සංජානනා කරලා දවසේ වැඩ පිළිවෙල සමත්. අපි ඊතාවතා ආදී ගාථා සංජානන කරලා ධර්මා පිළිවෙල සමත්ති සතන. ඊතාවතා ජනම්මි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධා. ඊතාවතා ජනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මිච්ඡං වූ ඥාතිනං හෝතු ස්මිතා පුඤ්ඤාතේව ඉදං වූ ඥාතිනං හෝතු ස්මිතා පුඤ්ඤාතේව ඉදං වූ ඥාතිනං හෝතු ස්මිතා ඉමිනා පුඤ්ඤ කම්මේන පාපී පාද සමාදෝ සතං සමාදෝ පාරිපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු පාරිපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාවනි පාරිපත්තිය සාදු සාදු සාදු නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡු සම්මස්සං සුඛං Sacra Siva Brahma Sankara Sankara